ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට ධර්ම දේශනාවක් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්ද ගනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ ආරුක්ඛමූලගතෝ ආශුඤ්ඤාකාරගතෝ ඉතිපටි සංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේ සුපංච සුප්පාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති තී නේනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගිය වතාවේ එකඟ වුණා විවිසගත්තා අපි මේ ධර්ම දේශනා මාලාව දස සංඥා සූත්‍රය නැත්නම් ප්‍රසිද්ධව තියෙන ගිරිමානන්ද සූත්‍රය අනුව පවත්වමු කියලා ඒ ගිරිමානන්ද සූත්‍රයේට දස සංඥා සූත්‍රය කියලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නමක් දීලා තියෙනවා. ඒ මොකද ඒකෙදී සංඥා 10ක් ගැන සර්වචනාංශේ මතක් කිරීමක් කරන්න නිසා. අත් වශයෙන් මෙතන සංඥා 9යි තියෙන්නේ අවසාන වශයෙන් ආනාපාන සති භාවනාවත් එකතු කරලා ඉලක්කම නම් 10යි නමුත් සංඥා 9යි තියෙන්නේ. ඉතින් ඒක තවත් බණාන පිංස දත යුතු සුතුමේ පැත්තෙන් දත යුතු කාරණාවක් තමයි මේ දස සංඥා සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග සූත්‍රයටත් වඩා දෙදසුව කිරීමේ විශාල සුවක්ෂේවාසී සුවසේවාවක් කරන සුවකාරක සූත්‍රයක්. ඒක නිසා කාට හරි ලෙඩක් දුකක් වෙච්ච වෙලාවක ආශිර්වාද කරන වෙලාවේ ආරක්ෂක පිරිතක් වශයෙන් මේ බොජ්ජංග පිරිත්, දහජංග පිරිත, ඒ වගේම මේ දස සංඥා සූත්‍රය නිදර්ශනා සජ්ජායනා කරනවා පරිශීලනය කරනවා. නමුත් මේ සූත්‍රය දිහා බලනකොට අහනකොට භාවනාවට නංවනකොට ඒක මේ සුවසේවාවක ලකුණක් ඇයි මේ දේ මේ සුවයකට ලෙඩකට පාවිච්චි කරන්න කියන එක සම්බන්ධතාවය දක්වන්න බෑ. නමුත් අපි උත්සාහ කරමු මේ භාවනාවට අපි කොහොමද මේ සූත්‍රය අන්තර්ගතේ සම්බන්ධ කරගන්නේ? එහෙම කරනකොට කොහොමද හිතක් ගතක් සුවපත් වෙන්නේ කියන එකත් පැත්තකින් තියාගෙන අපි උත්සාහ කරන්නේ ඒකේ දස සංඥා සූත්‍රයේ සර්වඥාන්සේ විස්තර කරන කාරණා ටික අපි මේ ගත කරන ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ කරගෙන මේ සංසාර ප්‍රශ්නය සසර දුක එහෙම නැත්නම් ජීවිත ප්‍රශ්නය තේරුම් ගැනීමට මේකෙන් විවරණ මාර්ගයක් ලබා ගන්න අතර ඒ ප්‍රශ්න වලට උත්තරයක් ලබා ගන්න නිවන් දොරටුකුත් සකස් කර ගැනීමට. ඉතින් අන්න ඒ වගේ પરමාර්ථයේදී සර්වඥාන්සේ කරන විස්තරයේ දස සංඥාවල ඉස්ලාම් සාකච්ඡා කරන සංඥාව තමයි අනිච්ච සංඥා. ඉතින් අපි ඇත්තටම ගිය වතාවේ මේ අනිච්ච සංඥා පිළිබඳව සමාජික කරුණු එහෙම නැත්නම් සදාචාරාත්මක කරුණු සාකච්ඡා කරා. නමුත් මට හිතුණා අද දවසක් අනිච්ච සංඥා මතම ඊට හදාගත්ත අදනම මතම තව ටිකක් ගැඹුරට සාකච්ඡා කළොත් හොඳයි කියලා. විශේෂයෙන්ම අරමුණක් අරගෙන භාවනා කරන කෙනෙකුට ඒ අනිච්ච සංඥාව කොයි වගේ තැන්වලදීද හම්බ වෙන්නේ කොහොමද ඒක ඉස්මතු කර ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ආරම්භයේදී මම කැමති කියන්නේ අපි මේ ගිහි ශාසනික ප්‍රතිපත්තිය නැත්නම් ප්‍රතිපදාව බෞද්ධ ප්‍රතිපදා විස්තර කරන්නේ දාන සීල භාවනා කියලා. එනිසා මේ දානයේ ක්‍රියාවලියේදී අපි අනිච්ච සංඥාව නෙවෙයි වඩන්නේ නිච්ච සංඥාව කියන එක පොඩ්ඩක් මතක් කරලා දෙන්න. වෙන විදිහට කියනකොට දානේ දෙන්න දෙන්න නිච්ච සංඥාව තර වෙනවා. දානේ දෙන්න දෙන්න දෙන්න නිච්ච සංඥාව ස්ථිර වෙනවා. නිච්ච සංඥාවක ඉඳලා මිස ඒ කර්මේ සකනෝ ඵලයේ තේරුම් ගන්නත් බෑ. දීපු කෙනාටම දීවා වගේ ආනිසංස ලැබෙනවා කියන ඒ එළවම නිසයි කෙනෙක් දාන්නට පෙළඹෙන. ඒසා දාහණය කරන්න යම් කිසි කෙනෙක් තද නිච්ච සංඥාවක් කියනගෙන ඇත්තටම කියනවා නම් දාහණේ පින්කමකට නිච්ච සංඥා තිබුණයි කියලා හරස් වෙන්නේ නැහැ වාසවිෂ වෙන්නේ නැහැ. ඊට පස්සේ සීලයක් රකින්න ඒකාන්තෙම නිච්ච සංඥාව තියෙනවා. එහෙම නැති කෙනාට සීල් රකින්න බෑ. සීලේ පිළිලා තියෙන්නේ නිච්ච සංඥා. ඊට පස්සේ සමාධි භාවනා කරනකොට නිච්ච සංඥාව අවශ්‍යයි. මෙතෙන්ට අනකම් යම් ප්‍රමාණයකට ආධාරූපකාර කරගත්ත මේ නිච්ච සංඥාව කෙරෙහි කෙනෙහිල්ල විවේචනාත්මක බැල්ම විචාර බුද්ධිය යෙදෙන්නේ විපස්සනා පටන් ගන්නකොට. ඒක නිසා මේ යෝගාවචර ජීවිතයේ ඒ සීල සමාධි ප්‍රඥා අපි ඉස්සෙල්ලා කමක දාන සීල භාවනා කියලා දානීදී සීලේදී සමාධියේදී තර වෙන ඉෂ්ඨාවර කරගන්න නිත්‍ය සංඥාව උතුම විද්‍යයකට අභියෝගයකට ලක් වෙනවා එහෙම නැත්නම් විමසුම් නොනකට ලක් වෙනවා කෙනහිල්ලකට ලක් වෙනවා විපස්සනා කරන්න යනවත් එක්ක මෙන්න මේ පෙරලිය නිසා එක පුද්ගලයෙක් දන් දෙමින් ඉඳලා ඊට පස්සේ සීල් රකින්නෙක් පාටපත් වෙලා දාන සීල දෙකම කරලා ඊට පස්සේ භාවනා කරන්නෙක් පාටපත් වෙලා දාන සීල භාවනා සමත වශයෙන් කරනතා කිසි ප්‍රශ්නයක් නැහැ කර්මේශා කර්මවල තේරුම් අරගන්නත් පුළුවන් හොඳ නරක තේරුම් ගන්නත් පුළුවන් පින්පව් තේරුම් ගන්නත් පුළුවන් ශීඝ්‍ර වර්ධනයක් ඇති කරගන්න. නමුත් මේ තනාගත් මේ පදනම නිත්‍ය සංඥාවේ තනාගත් පදනම ඒ පුද්ගලයා විසින්ම අනිච්ච සංඥාවට හරවනකොට අපුදුමාකාර ආකල්පමේ වෙනසක් යෝනිසමනස්කාරයේ වෙනසක් ඇති වෙන නිසා මේක ඇතුලේ ලොකු පරස්පර විරෝධී ගැටබැතියක් තියෙනවා. ඒ පුද්ගලයා බැලුවත් ඒ පුද්ගලගේ චර්ත වර්ධනය තුළ ආධ්‍යාත්මික වර්ධනය තුළ මේ දෙක සම්පූර්ණ හොරස් වෙන වෙලාවක් එනවා. ඒකිනදී ආ බලන පිටකෙනෙකුට උනත් ඒ පුද්ගලගේ ක්‍රියාකාරකම් වල රුචි අරුචිකම් වල පෞෂත්වේ මනාපමනාපකම් වල පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අබෞද්ධත් බෞද්ධයන්ට හරියට දොස් කියනවා මේ වෙනස නිසා. ඒ නිසා කියන්න පුළුවන් මම කියන්නේ ඒක ගෙවෙයිද නැද්ද මම දන්නේ මෙහෙම කියන්න පුළුවන් දාන වශයෙන් සීල වශයෙන් සමත් වශයෙන් වඩනකම් මේකට බුද්ධ ආගම කියලා කියන්න පුළුවන් ආගම වඩන්න නම් නිත්‍ය සංඥාව අත්‍යවශ්‍යයි ඒත් එතෙන්ද වඩපු එකන බුද්ධ ධර්මයට පෙළඹෙනකොට බුද්ධ ධර්ම ජීවිතයට සම්බන්ධ කරන හදනකොට අර මෙතෙක් තනවා වඩාගෙන ආපු අර නිත්‍ය සංඥාවේ පදනම දෙදරණ එක දෙදරවණ එක නිසා ඒ පුද්ගල චපලයක් වශයෙන් මෙච්චරයි නිත්‍යයි නිත්‍යයි කියපු එක නිසා අනිත්‍ය පැත්තෙන් බලන්න හදන කෙනෙක් වශයෙන් ඒ පුද්ගල දිහාවට විශාල තර්ජන කරගෙන ඉල්ල වෙනවා. Tamange ඇතුළෙමුත් ඉල්ල වෙනවා. පරිසරෙමුත් එල්ල වෙනවා. බෞද්ධ පරිසරෙමුත් එල්ල වෙනවා. අබෞද්ධ පරිසරෙමුත් එල්ල වෙනවා. අන්නේ හරහා මේ නිත්‍ය සංඥාදී ගිය මේ චරිතය අනිත්‍ය සංඥාවට මාරු කරලා ඉහළට ගමන් කරන එක ගඟ දිගේ ඉහළට පීන ඉලක්. ඒ නිසා ඒක ඇතුළත විශාල අట్ల විචාශක් වෙන්නේ ඉති කියනවා. සූත්‍රමය ඥානෙ ඇති, චින්තාමය ඥානෙ වශයෙන් හොඳට විචක්ෂණ බුද්ධිය ඇති කෙනාට අනුන්ට උත්තර දීම කොහොම වුණත් මෙහෙම එකක් තමයි ධර්මයේ කියන්නේ. මෙන්න මේ වගේ ඥාණයෙන් කල්යතුව තේරුම් අරගෙන ලෑස්ති වෙලා ගියොත් විතරක් මේ වෙනසට හැඩ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික අසහනයක් ඇවිල්ලා පිස්සු හැදිලා වෙන ලෙඩක් ඇවිල්ලා ඇටෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. මම මේ බය කරන්න නෙවෙයි කියන්නේ මේ ඇත්ත මම මේ කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ දානයකදී අපි නිත්‍ය සංඥා පිළිබඳව නිත්‍ය අනිත්‍ය භාවයේ පිළිබඳ සලකන හැටි සීලේදී සලකන හැටි සමත භාවනාදී සලකන හැටි ඊට පස්සේ මේ ගිරිමානන්ද සූත්‍රය වගේ අරණ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගත වෙලා අනිත්‍ය සංඥාට දාන හැටි ගියාට පස්සේ මේ දෙක ඇතුලේ තියෙන මේ වෙනස මොනම තාලකින්වත් දර්ශනයකට අල්ලන්න බෑ මූණ ධර්මයකට අල්ලන්න බෑ මේ වෙනස ඇති උනේ නැත්නම් නිත්‍ය සංඥායි නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි කියන එකට මිනිස්සු අනිච්ච අනිච්ච අනිච්ච කියන තැනට යනකොට ඒ වෙනස තේරුම් ගන්න බැරි මනුස්සයර සෝවන් වෙන්නත් බෑ. ධර්මයේ තේරුම් ගන්නත් බෑ. ඒ නිසා ඒ චරිතයක මේ ඒකායන මාර්ගයක්දී නිත්‍ය සංඥාවද්දී කන වඩාගත්ත මේ ಗುಣ චරිතය ආධ්‍යාත්මික අනිත්‍ය සංඥාවට පෙරලෙන වෙලාවේදී මහ විශාල පෙරලියකට ලක් වෙනවා. ඒක හරියට දැරිවියක් සිල්ලම් වයසේ ඉඳලා වැඩි විපත් වුණාට පස්සේ ඒ ශරීරයේ සුදු පහළ වෙන රසායනික ක්‍රියාවලිය නිසා ඊට පස්සේ ගෙට වෙන්න වෙනවා. දෙන්න ලොකු වෙලා ගෙට ගත්තා වෙනවා. ගෙට ගත්තට පස්සේ අර ශ්‍රී ලංකාර ජීවිතේ ගත කරන්න බෑ. ලොකු වෙච්ච නැති කෙල්ලන්න මේක තේරෙන්නේ නැහැ. කොල්ලන්න තේරෙන්නේ නැහැ. ලොකු වෙච්ච කෙල්ලන්න තේරෙනවා මෙහෙම නැතුව මේ ලිංගික ජීවිතේ වර්ධනයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ දේ තේරුම් ගන්න වෙලාවකදී නිත්‍යයි නිත්‍යයි කියලා හදාගත්ත පදනමෙන් ගිය කෙනා ඒ පදනමේ තියෙන අනිත්‍යත්වය වටහා ගැනීම සඳහා කාය ජීවිත নিরপেক্ষව භාවනා කරන්න යනකොට එවැනි කෙනෙකුට වක්කාර ගති පහළ වෙන්නේ නැතුව කම්මැලි නීරස ගති පහළ කරගන්න නැතුව එහෙම නැත්නම් අතප්පය කඩා ගන්න නැතුව ඒකට යන්න නම් බෑ අනිවාර්යයෙන්ම පහළ වෙනවා මේ පහළ වීම සිදු වුණත් ඒ හරහා කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් සෝවාන් වෙන්න පුළුවන් මේ නිසා ධර්මචන් වහන්සේට සිද්ධ වෙනවා මේ වින්නපු කමකරනද මෙන්න මෙතෙන් එනකම් මේක ඇත්ත තමයි මෙතනින් එහාට මේ මේ වගේ ලක්ෂණ වගේ පහළ වෙනවා ඒක උඹේ දෝෂයක් නෙවෙයි ඒක ධර්මයේ හැටි ඒ ධර්මය උසස් මට්ටමට යනකොට තමයි මෙතෙක් අරගෙන ආපු ඒ නික්යයි කියලා ගත්ත උපකල්පනය සිඳු බිඳ තමන්ට සිද්ධ වෙනවා. අභියෝග කරන්න සිද්ධ වෙනවා. විමසා බලන්න සිද්ධ වෙනවා සාර්ථක වෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි මෙතෙක් අරගෙන තිබුණු පදනම වැරදි බව තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. එන්නේ ඒ දෘෂ්ටි කෝණය, ඒ පැත්තෙන් බැලුවොත් මේ විපස්සනා භාවනාවේ සමාධිය සමත භාවනාවේ සමාධියත් අතර තියෙන වෙනසට පුදුමාකාර අර්ථමේ වටිනාකමක් විපස්සනා සමාධියේදී එකම නිට්‍ය අරමුණක නිමිත්තක හිත පවත්තලා ඒකට බැස ගැනීමක් කරන අතර විපස්සනා සමාධියේදී ඒ ඒ වෙලාවේ මතුවෙන අරමුණු චන මාත්‍ර වශයෙන් අරගෙන ක්ෂණබංගුර භාවයට ඉඳ තියෙද්දී ඒ වෙනස් වෙන අරමුණු මත චන මාත්‍ර සමාධියක් ක්ෂණික සමාධියක් ඇති කරගෙන ඉදිරියට යනවා කිව්වහම සමත සමාධිය සහ විපස්සනා සමාධිය විස්තරයක් නිච්ච සංඥා සහ අනිච්ච සංඥාතර විස්තරයක් සරල සමාන්තර වෙයි. භාවනා කරන යෝගාවචරය එක පර්යාංකයක් ඇතුළත නිච්ච සංඥාවෙන් පටන් අරගෙන අනිච්ච සංඥාට මාරු කරලා අනිච්ච සංඥාට මාරු වෙච්ච බව දැනගෙන ඒකට ආධාර උපකාර කරනවා කියන එක අනුග්‍රහ කරනවා කියන එක ඒකට සැප සාධන කර්ම සලසලා දෙනවයි කියන එක නැවත නැවත කරනකොට ඒ යෝගාවචකගේ ජීවිතේ පුදුම කර්මන්නේ භාවයකටපත් වෙනවා. පුදුමාකාර පරාසයකට විවෘත වෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ නිත්‍ය සංඥාදිගේ ගිහිල්ලා කොතනදීද අනිත්‍ය සංඥාට වැටෙන්නේ? අනිත්‍ය සංඥා වැටුණාට පස්සේ නිත්‍ය සංඥාට කරපු අනුග්‍රහ වගේම අනිත්‍ය සංඥාට අනුග්‍රහ කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න අමාරුයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා දේවල් කියලා තියෙන දේවල් වලට තාම ගෞරවයෙන් ධර්ම ගෞරවයට අහුම්කම් දෙනකොට මෙන්න වගේ සංකීර්ණ පණිවිඩයක් තමයි බුදුජානනාංශ අපිට මේ විපස්සනා භාවනාවේදී පෙන්ලා දීලා තියෙන්නේ. ශුන්‍යතා පරිසංයුක්ත දේශනා කියන්නේ නිබ්බාන පරිසංයුක්ත දේශනා කියලා කියන්නේ ඌටයි. ඉතින් ඒකට උගෝදනේ ගැඹුරුයි කියලා කියනවා. තේරෙන්නේ නැහැ කියලා කියනවා මොකක්වත් නිසා නෙවෙයි. මෙච්චර දුරට නිත්‍ය සංඥාවෙන් ගිනිච්ච මේ තර්කණය විග්‍රහ ක්‍රමය පෙර දැනුම් දෙමකින් තුර එක පාරට මාරු කරනවා අනිච්ච සංඥාවට. නිච්ච සංඥාට කරපු අනුග්‍රහය වගේ වහාම අනිච්ච සංඥාට හැරිලා ඒකට අනුග්‍රහකරනද විශාල සෙල්ලක්කාරකමක් ඕන. විශාල විප්ලවකාරී හැඟීමක් ඕනේ. අන්න ඒකට යෝන්සෝමනස්කාරය කියලා කියනවා. ඒකට සාක්ෂිකාරයක් වෙන්න පුළුවන් වුණොත් මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන උත්තරම ශ්‍රේෂ්ඨම චිත්තක්ෂණය තමයි ඒක. මෙතෙක් කල නිත්‍ය සංඥාට පොර තම තමා කනවා වඩාගෙන ආපුදී හරියට තැනට ආවට පස්සේ එළඹ පෙළඹ වාසය කරන වෙලාවෙම තේරුම් අරගෙන දැන් අනිත්‍යයි දැන් අර නිත්‍ය සංඥාට උදව්වක්කාර කළා වගේම අනිත්‍ය සංඥාවට උදව්වකාර කිරන්න පුළුවන් ගතිය මනස මනස තියෙන ගතිය චපලකමක් නෙවෙයි ඒක බුදුරජාණන් අඳුනගෙන දෙන එක කරන්න පුළුවන් කියලා හැබැයි ඒකට ගොඩාක් ක්ලාස් වෙලා යන්න ඕන ගොඩාක් පෙරහුරුවක් තියෙනවා ගොඩාක් නිචේ මේ සුත්තමේ ඥානෙ තියෙනවා. ගොඩාක් ඉස්සර ගිය කට්ටියගේ චරිත අරගෙන විග්‍රහ කරලා බලන්න ඕනේ. බලනකොට තමයි මේ දෙකටම හැඩ ගැහෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්නේ. තේරුම් ගත් ගැනීම වෙන්නේ නැහැ තමන් ඔබේ ජීවිතයට පත් වෙන තේ. ඒ නිසා ඉස්කිටියා ගෙම්බි ගිහිලා පිටර දැම්මට පස්සේ ඉස්කිටියා යම් මට්ටමට එනකන් ඒකාන්ත ජලජ ජීවියෙක් වශයෙන් ජීවත් වෙනවා. සම්පූර්ණ මානවිකී ගත ලකුණු පෙන්වනවා. බාහිර කර්මල් කියන එක විතරයි වෙනසට තියෙන්නේ සම්පූර්ණ මාළියෙක් වගේ. නමුත් ක්‍රමයෙන් පිටිපස්සේ ගාඩ් දෙක එනවා කර්මල් ඇතුළට ඇද ගන්නවා. ඉස්සරහා ගාඩ් දෙකක් හැදෙනවා. අලිගේ අවශෝෂණය කර ගන්නවා. ක්‍රමයෙන් වෙනහලොත් හමත් කියන දෙකෙන්ම ඔක්සිජන් අවශෝෂණය කර ගන්න පුළුවන් සතෙක් වඩපත් වුණාට පස්සේ ඔබේ ජීවිතේ වඩපත් වෙනවා. ඔබේ ජීවිතේ වඩපත් වෙන්න ඉස්සර වෙලා ගොඩ දැම්මොත් ඉස්කිඩියක් මැරෙනවා. වීදී පාඩපත් උනට පස්සේ ගොඩ දැම්මට මැරෙන්නේ. උට ගොඩ ඉන්නක් පුළුවන්, මඩ ඉන්නක් පුළුවන්. කොහොම තමයි මිනිස්සු පරිණාමය වෙලා ආවේ. ජල ජීවිකයෙන් හිටු මිනිස්සය මේ සතා ක්‍රමයෙන් ඔබේ ජීවිතය පාඩපත් වෙලා සමහර වතුරටම සින්න වුණා. සමහර ගොඩ බිමට සින්න වුණා. ඒ අනුව අපේ පරිණාමය ගොඩාක් දුර දිග ගියා. ඒක නිසා අපි නැවත මුලට ගිහිල්ලා ආපහු එන්න ගත්තොත් අපිට මෙන්න මේ පරිණාමය එක තැනකදී ජලයෙන් පටන් ගත්ත මේ පරිණාමය එක තැනකදී ගොඩ බිමට ගියා. ඒකෙන් අනිවාර්යයෙන්ම සියල්ලම ගොඩ බිමට ගියේ නෑ. සමහරක් ජලයෙම හැදුනා. මෙන්න මේ දෙක අතරමැද අවස්ථාවේදී ජලජ ජීවි, ගොඩ ජීවි සහ උභය ජීවි කියලා දෙකොටසක් තියෙනවා. මේ යෝගාවචරය උභය ජීවියෙක් වෙන්න කැමති නැත්නම් එන හොඳ වැඩි වතුත් වෙලා නිකන් ඉන්න එක විතරයි. ඒ ලෑස්ති කරගත්තු උපකරණ නැතුව ගොඩ බිමට යන්න එපා. ගැහිලා මැරෙන්නයි සිද්ධ වෙන්නේ. කොට දාපු මාළුවෙකුට සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙනවා නිත්‍ය සංඥාව තේරෙනකොට ඔය එන බයේදී, ඔය එන සහලවන ගතියේදී, කම්පන චංචල ගතිය එනවා, වක්කාර ගතිය එනවා, අසරණ ගතිය එනවා, පාළු ගතිය එනවා. ඒ සේරම අර කෝල ගති වගේක් හැඩගැහිමේදී සිද්ධ වෙනවා. මෙන්න මේක මම කැමති භාවනාවේදී යම් කිසි කෙනෙකුට අත්දකින්න වෙන්නේ කොහොමද? ඇයි මේ භාවනා උපදේශ Tamanටම හිතට ගන්න බෑ. ඇයි මේ කවුරුරි හදපු භාවනා උපදේශ අනිවාර්යෙන් ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. ඇයි අපි දාස වෙන්න ඕනේ භාවනා උපදේශ මාලාවකට? ඇයි අපි දාස වෙන්න ඕනේ කර්මස්ථානාචාර්යෙකුට? ඇයි අපි දාස වෙන්න ඕනේ ගුරුවරයෙකුට කියලා තේරෙන්නේ මෙන්න මේ දෙකේ තඩමාරුව තර්ක මනසට කරගන්න බැරි නිසා. ඒක නිසා අපි හිතමු මේ බව තේරුම් අරගෙන හෝ සද්ධාවෙන් හෝ කෙනෙක් භාවනාවට පෙළඹෙනවා. පිළිමලා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා සියලු දුක් ගෙවන් කළ නිවන අවබෝධ කිරීම පිණිස මට මේ කමඨහනක් දෙන්නේ මැනව කියලා අපි කර්මස්ථානාචාර්යවරු ළඟට කමඨහනක් ගන්න. ගියාට පස්සේ ඒ පළවෙනියෙන්ම යෝගාවචරයට හම් වෙන කමඨහන භාවනාදී හම් වෙන කමඨහන ඒකාන්තම සමති. ඒකාන්තම සුද්ධ සමත සමාධියකට ගැලපෙන නිත්‍ය සංඥා වඩන කමඨාණක් ලැබේ. ඒ නිසා අපිට අරණ්‍යගත වීම, ශූන්‍යකරගත වීම, භාවනා ශාලාවකට පැමිණීම, රුක්ක මූලගත වීම අවශ්‍යයි. අවශ්‍ය වෙලා අරගෙන ඊට පස්සේ මේ හිත ඒකාග්‍ර කිරීම සඳහා එහෙම නැත්නම් සමාධිගත කිරීම සඳහා නැත්නම් හිතේ තියෙන කලබල සමතේකටපත් කිරීම සඳහා අපි මේ හිත ගැට ගහන්න ගන්න දේට අරමුණ කියලා කියනවා. නිමිත්ත කියලා කියනවා. එතකොට මේ හිතේ තියෙන්නේ කාමච්ඡන්දේ විවිධ අරමුණු දිගේ පයින් ගතිය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වල නිසිනින්දේ පෙන්කල කියලා තියෙන හිත. රූප කිව්වත් කහ පාට විතරක් ආදරේ නෑ. කහ වෙනකොට රතු ඉල්ලන, රතු වෙනකොට නිල් ඉල්ලන, නිල් වෙනකොට එක එක වර්ණ. ඒක සටහන් වල සීමාන්තිකව සටහන් බල බල ඉන්න හිතක් තියෙනවා. ඊගාට ඒ මන්දුවට සද්ද වෙස්ටර්න් මියුසික් යයි ඊස්ටර්න් මියුසික් යයි එක එක જાති සද්ද જાති තියෙනවා. ඊට පස්සේ ගන්ධ જાති අනන්තයි, රස જાති අනන්තයි, පහස අනන්තයි, හිතට එන හිතුවිලි අනන්තයි. මේවා දිගේ කිසිම න්‍යායපත්‍යක් නැතුව ඇවිදින හිත පිස්සු ඇඳිච්ච රිලෙවෙක්ගේ හිත. රිලෙවෙක් වගේ හිත. අන්නෙවෙනි හිත සමාධිගත කරන්න නම් නিত্য වූ අරමුණක ස්ථාවරව බැඳ තබා ගන්න වෙනවා. ඒ නිසා අපි ගන්න අරමුණට අම්ම ගන්න දෙයට අරමුණ කියලා කියනවා. හොඳට මතක තියාගෙන ඉන්න අරමුණක් කියන්න නම් ඒ දේ අඩු ගන්න චිත්තක්ෂණ දෙකක පැවැත්මක් ඕනේ. එහෙම නැති දෙයකට අරමුණක් කියන්න බෑ. හරකෙක් බඳින්න බෑ. හිතවපු කුණ්‍ය කැර. ඒ කුණ්‍ය ස්ථාවර වෙන්න ඕනේ. ස්ථාවර දෙය තමයි හරකපද. ඒකට අපි ගන්න අරමුණ නිත්‍ය සංඥාවේ පිටලා තියෙනවා. අපි හිතමු අපි ගත්ත අරමුණ මේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක කියලා. ඉතින් අපි නැවත නැවතත් ඒකට හිත යොදන්නේ ඒක නිත්‍යයි කියලා හිතලා. ඒකට හිත ගිය සුඛයි කියලා හිතලා. ඒ භාවනා සුභයි කියලා හිතලා. මේ මමයි භාවනා කරන්නේ භාවනා කරලා හැදෙන මේ ප්‍රතිඵල ඔක්කොම මගේ කියන ආත්ම සංඥාවේ තමයි මම දැන් මෙතන කියලා තහවුරු වෙන්නේ. ඒ නිසා යම් තැනක ඒව කැඩුනොත් මම කියන එක හිත පිට ගියොත් එහෙම නැත්නම් ඒ සුඛේ නැති වුණොත් ඉතින් යෝගාචරණ භාවනා කරන්න කියලා. භාවනා කැඩීම නෙවෙයි වෙන්නේ නිත්‍ය සංඥාව කැඩෙනවා. අනිත්‍ය සංඥාවට යන ලොකු ජයග්‍රහණයක් හම්බ වෙන නමුත් යෝගාචරයට වෙන්නේ ලොකු තර්ජනයක්. මගේ හිත කයෙම තියන්න බෑ සද්දවලට යනවා වේදනාවට යනවා කියලා මේ නිත්‍යව කරන්න හදන දෙයට බාධක වෙන අනිත්‍ය දේ යෝගාචරයට විශේෂණයක් විදිහට පේන්නේ අනතුරක් විදිහට පේන්නේ තර්ජනයක් විදිහට පේන්නේ තීන් කමඨාන් සුද්ධ කරනවා කවදාකවත් හිත එක තැනක තියන්න බෑනේ. අරමුණක තියන්න බෑනේ. ඒ කමටහන් දෙන කෙනා දන්නා කියන්න බැරිකම තමයි සත්‍යය. එතන තමයි කියලා දෙන්න හදන්නේ. ඒ නිසා කියන තියන්න බලන්නකෝ. නැවත නැවත තියන්න බලන්නකෝ. ඉතින් මෙයා උත්සාහ කරන කරන වෙලාවේ දුවන ආශ්‍රේ කුඩා අල්කෝල් විදියක් tempat කරන්න හදනවා වගේ කෙලින් කරලා හිටවපු ඉදිකට්ටක් වලට අබ වක් කරන්න හදනවා වගේ කවදාකවත් අබෑටයක් කෙලින් කරපු ඉදිකට්ටක් උඩ සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා ආරම්භයේදී යෝගාවචරයට විශාල පශ්චාත්තාවයක් එනවා. අපි විවිධ ශිල්ප වලට දක්ෂයි. විවිධ ශාස්ත්‍ර වල දක්ෂයි. නමුත් මේ ශාස්ත්‍රයේදී ඔක්කොම පටන් ගන්නගන්නේ බිඳුවේ. ඒක නිසා ඉස්සලාම සමත සමාධියදී අපි කරන්න හදන්නේ නන්නත්තර වෙන කාමච්ඡන්දේදී දඟලන මේ හිත පුළුවන් නම් ආධ්‍යාත්මිකව බාහ්‍ය වූ මොකක් හරි අරමුණක ඇඳ බැඳ තබා ගැනීම. මේ තබා ගැනීමෙන්දී හිතේ කම්පන චංචල ශේස්ත්‍රේ පුංචි කරනවා. ඒකට කියනවා ඒකාග්‍ර කරනවා කියලා. ඒකෝදි භාවය කියලා කියනවා. අර අවිනිශ්චිතව අසංවිධිතව තිබුච්ච චෛතසික ටික සමතේකටපත් කරනවා. කීකරු කරගන්නවා, මේචල් කරගන්නවා, ආණ්ඩු මාට්ටු කරගන්නවා, ආම්බම් කරගන්නවා. මේ ආම්බම් කරගත්තට පස්සේ තමයි නැත්නම් යම් ප්‍රමාණික සමාධියක් ඇති වුණාට පස්සේ තමයි ඒ යෝගාවචරයට ආධ්‍යාත්මික දිහාවට පෙරදක්මක් ඇති වෙයි. එහෙම නැත්නම් අපේ හිත එක තැනක තියන්නත් බෑ, කය එක තැනක තියන්නත් බෑ, නීවරණ වලට යටපත් වෙනවා. ඒක නිසා ප්‍රථම පළවෙනිම ප්‍රයත්නය තමයි පරියන්කේ හෝ යෝග ජීවිතයේ හෝ ඉස්ලාම් කරන දේ තමයි විවිධ අරමුණු රස හොය හොය ඉන්නේ හිත එක අරමුණකට ඒකෝදි භාවකට පත්‍රිතින්දි නිත්‍ය සංඥාව ගන්න බහල වෙනවා. මුදේටම නිත්‍ය සංඥාවක් දැන් මේ නිත්‍ය සංඥාව කියන්නේ හිත යම් ප්‍රමාණයක දිගේ පවත්වාගෙන යන්න පුළුවන් ගතියකට එන. ආවට පස්සේ අර කය ගත්තනම් ආනාපානෙ ගත්තනම් කයෙම නියෝජනයක් විදිහට ආනාපානෙ ගත්තනම් ඒක ඉතාම පුංචි කොටසකට ඉතාමත්ම අංශුවකට දක්වා අර අවධානය මානසිකාරය විතක්කය යොමු කරලා ඉතාම සූක්ෂම දෙයකට යොමු කරපුවාම පේන්න පටන් අර ගන්නවා රික්තක් කැටිත්තක් පදාශයක් වශයෙන් ගන්නකොට ඒකේ තනක් හැඩයක් තිබුණට ඊටාම කොටසකට යොමු කරන්න යොමු කරන්න යොමු කරන්න යොමු කරන්න ඒ පුංචි කොටස කිසිම න්‍යායකට වග වෙන්නේ නැතුව පුදුමාකාර වේගයකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර රික්ත බලන වෙලාවේ පදාශය බලන වෙලාවේ තොගේ බලන වෙලාවේ අපි මේ රික්තේ තොගේ පදාශයේ පෞද්ගලික ලක්ෂණ දකිනවා. ඒක නම් තියෙනවා ටික වෙලාවක්. ඒකට නම් තියෙනවා හැඩයක්. ඒකට නම් තියෙනවා දිශාවක්. ඒකට තියෙනවා සාපේක්ෂ භාවයක්. නමුත් ඒක පුංචි කරලා පුංචි කරලා කඩලා කඩලා කඩලා ඊටාම අංශුවට ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා කොහෙන් පටන් ගත්තත් අර ඊටාම කුඩා අංශුවට ගියාට පස්සේ ඒකේ තියෙන පොදු ලක්ෂණයක්. ඒකට දිශාගත වෙන්න තැනක් නැහැ. ඒකට කාලය කියලා එකක් නැහැ. ඒකට පෞද්ගලික ලක්ෂණ නැහැ. ඉතින් අර පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ ඉඳලා මෙන්න සියල්ලට අදාළ පොදු ලක්ෂණයට යෑමේදී මනුස්ස හිතකට මේක දරන්න බෑ. එතනදී මේ නිත්‍ය සංඥා තිබුණ පදනම අනිත්‍ය සංඥාට මාරු කරන්නයි මේ සෙල්ලම කරන්නේ. මේම මාරු වීම භාවනාවේ දියුණුවක් මේක ශික්ෂණයක් තුළින් එන එකක්. ඒක වෙනකොට මේ වක්කාර ගති වල පහළ වෙනවා. ඒ පහවීමක් එනවා. නීරසකමක් එනවා. නිදිමතක් එනවා. බයක් එනවා කියන්නේ වැඩේ හරි කියන මේ සීමිත ප්‍රදේශයක් හරහා මම මේ කොටනකාගෙන යන්නේ හැම වෙලාවෙම එන නීරසකම වක්කාර ගතිය නික්ලේශීම නෑ කෙලෙසයිති වගේ කුට්ටිය යෝගාචරයේ වතේරුම් ගන්න එක අයින් කරලා භාවනාවේදී Taman හිත යොදන අරමුණ උත්සන්නව ආසන්නව ඊටාම කුඩා කොටසට ඝන විනිභෝගය කරලා කියලා කියනවා මේකට ඝනය ලිහලා ඉලපත වගේ තියෙන එක ලිහලා කූර කූර අරගෙන භාවනා කරනවා වගේ මේ දෙතිස් කුණ පේනං ඕ ශරීරය කොටස් වලට කඩලා එක එක කොටසට ඇටලා ඒකත් කඩලා ඒකත් කොටස් වලට කඩලා අන්තිම කොටසට යනකොට තේරෙන්න පටන් ගන්න එක අට්ටි වුණත් කේශා වුණත් ලෝමා වුණත් නඛා වුණත් දන්තා වුණත් කොයි තිස්තිකින් කොකට ගියත් තාමත්ම ශීඝ්‍රයෙන් වේගෙන් ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රදේශයකට තමයි හිත යොමු වෙන්නේ. ඒක ධාතු මනස කාර්ය හරහා ගිය ශක්තිය තමයි. එනතන් ආශ්‍රව ප්‍රසවාසයේ මේ මුල, මේ මැද, මේ අග කියලා. අපි ඊටත් කලින් යන්කො මේ ආශ්‍රවසේ මේ ප්‍රසවාසයේ කියලා දෙක වෙන් කරන්න උත්සාහ කරන වෙලාවේදී ලොකු තීක්ෂණ එළවුමක් ඕන. ලොකු තීක්ෂණ එකලසක් ඕන. මොන දෙන්න ඕන. දුන්නාට පස්සේ ඒක අල්ලගත්තට පස්සේ තියෙන ආශ්‍රවසේ මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි කියලා වෙන් කළා බලන්න. වෙන් කළා බලාන බලාන බලාන ගියාට පස්සේ පේනවා මුල බැලුවත්, මැද බැලුවත්, අග බැලුවත් ඒ හැම සංසිද්ධියකම ඒ හටගන්මක් විපරිණාමයක් සහ ගෙවියමක් තියෙනවා නම් හරියට ආශාසයේ මුලැමැදාක වගේ ආශාස මුලෙත් තියෙනවා හටගන්මක් විපරිණාම භාවයක් ගෙවියමක් මැදක් තියෙනවා හටගන්මක් විපරිණාම භාවයක් ගෙවියමක් අගක් තියෙනවා හට ගැනීමක් විපරිණාම භාග ගෙවියමක් එතකොට යෝගාචර වෙනවා හට ගන්න දේ නෙවෙයි ගෙවෙන්නේ කියලා. හට ගන්න දේ නෙවෙයි නම් ගෙවෙන්නේ කොහොමද ඒක අරමුණු කරන්නේ? හට ගන්න දේ නෙවෙයි නම් ගෙවෙන්නේ කොහොමද ඒකට නිමිත්තක් කියන්නේ? නිසා නිමිත්ත තුල අනිමිත්ත පේන්න පටන් ගන්නවා. අල්ලන්න පුළුවන් කැටිච්ච තුල අල්ලන්න බැරි පුලම් බදන්න හදනවා වගේ මේ ශක්තිය වලටපත් වුණාට පස්සේ යෝගාවචරයාගේ භාෂා විලාසය වෙනස් වෙනවා. සංවේදනය කරගන්න බැරි වෙනවා. මේ මෙච්චර ලස්සන පිළිච්ච අරමුණේ ආශ්‍රද ප්‍රසාද දෙක වෙනස අල්ලගන්න බැරි වෙනවා. නැගිටතර වසුණන් බැලුව බැලුවතන පේන්නේ මේ වගේ කියලා අර මේ මානසික කාර්යක්‍රමයේ යන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාචර හිතෙන්නෙම මොකක් හරි ලෙඩ වෙලා, වැරදිලා, පැටලිලා මුකුත් වෙලා තියෙන කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මේ නිත්‍ය සංඥාව ඉඳලා අනිත්‍ය සංඥාවට මාරු වෙන මාරුවේදී ඒ යෝගාවචරය හොඳට සිල්වන්ත නෙවෙයි නම් හොඳට සද්ධාසහිත නොවේ නම් හොඳට බහුසුද්ධ භාව නැත්නම් හොඳට ලෑස්තිලා ගමන් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම භාවනාවේ දියුණුව අඩදබරයක් විදියට ව්‍යසනයක් විදියට කරදරයක් විදියට සලකනවා මොකද යෝගාචරය නොදැනුවත්වම පෝර දාන්නේ ආහාර දෙන්නේ නිත්‍ය සංඥාවට භාවනාවේ දක්ෂකම නිසා ක්‍රමයේ තියෙන නිවැරදිකම නිසා භාවනා එල්ල වෙන්න වෙන්න වෙන්න වෙන්න අනිත් භාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පේන්නේ තමයි මේ මෙච්චර ලස්සනට අගේ ආඩම්බරේ කර කර හිටපු එක කුණු වෙච්ච ඕජා බහින මලකුණක් බව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඇද්දක පිය පියා බලනවා. මේ එන හැම භාවනා හැම වෙන හැම අත්දැකීමටම අභියෝග කරනවා. වැරදිලා වෙන්නේ නැති කියලා හයියෙන් උස්ම ගන්න යනවා. නැගිටලා යනවා යන්න මොනම දෙයක්වත් සතිය පිටවන්න බෑයි කියලා කියනවා. හරියට හිතවිලි එනවයි කියනවා. හරියට සද්ද හෙන්න පටන් ගන්නවයි කියනවා. කවදාකවත් කයි නැති රෝග ලක්ෂණ එන්න පටන් ගන්නවයි කියනවා. වේදනාව එන්න පටන් ගන්නවයි කියනවා. අර ඉති ඇතුවිච්ච ප්‍රණීත භාවය මත තියෙන හැම sannivedanayakම ඊටාත්ම අවදි භාවයට ප්‍රණීත භාවයටපත් වුණාට පස්සේ ඒ යෝගාචර ගොළු වෙනවා. කතා කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න එතනදී ඒ කර්මස්ථානාචාර්යවරයා එහෙම නැත්නම් ඒ දෙන කෙනා තාම සමීප විඳගෙන කියලා දුන්නොත් මේක හොඳ වෙනසක්. මේ වෙනසෙදී මේ தත්ත්වේ කඩා බිඳ ගන්න නැතුව හිත මේ නිත්‍ය සංඥා පටන් ගන්න හිත අනිත්‍ය සංඥාවට හුරු වෙනකම් ඒ භාෂාව ඉගෙන ගන්නකම් ඒ පරිසරයේ හිටපන් කියන එක කියලා දෙන්න තියෙන යමෙක් වැඩි වියටපත් වෙලා දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ කෙනාට ඒ භාෂාව හුරු වෙන්න නම් ඒ භාෂාව කතා කරන පිරිස අතර ඉන්න ඕනේ. ඒ භාෂාව විතර ඇහෙන්න ඕනේ. ඒ භාෂාව යොදවන්න ඕනේ. යොදවනකොට යොදවනකොට ඒකේ ප්‍රායෝගික වටිනාකම වැඩි වෙනකොට තමයි දෙවෙනි භාෂාව දක්ෂ වෙන්නේ. පළවෙනි භාෂාව අපි ඉගෙන ගන්න හැටි අපි එක එකක් දන්නේ. ඒක ඉබේම අපේ එඟට ආව එකක්. අපි හිතුව පරිසරය නිසා ඉබේම ආවා. නමුත් දෙවෙනි භාෂාව කාටත් අමර අමර ගතියක් තියෙන නිසා අපේ පළවෙනි භාෂාව තමයි නීත්‍ය සංඥා. ඒකේ ඉඳලා මේ පෞල් සැලසුම් කරන්නේ, ජීවිතය සැලසුම් කරන්නේ, ආර්ථිකය හදන්නේ, දේශපාලනය හදන්නේ, සමාජික සැලසුම් හදන්නේ ඔක්කොම කරන්නේ නීත්‍ය සංඥාවේ ඉඳලා. නමුත් අපි අර භාවනාවකට ගිහිල්ලා තමන්ගේම කය හෝ ඒ කය පවතින බවට අත්‍යන්ත ලක්ෂණයක් වෙන කයේ පන රකින්නේ ආශ්‍රස් ප්‍රසාරිත හිත යොදලා ආශ්‍රස් ප්‍රසාරිතේ පෞද්ගලික ලක්ෂණ හොඳට දැනගෙන මේ ආශ්‍රාසී මේ ප්‍රසාසී වශයෙන් දැනගෙන නැවත නැවත උච්ඡන්න වාසන්නව බලනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා ඊට යටින් තියෙන රාග පොදු ලක්ෂණය පේන්න පටන් ගන්නවා මේ සෑම දෙයක්ම හටගෙන තියෙන හුදු ජවයකින් ශක්තියකින් වේගයකින් අන්නේ වේගෙට ගියාට පස්සේ වේගෙට ආශ්වාසය කියලා නම දැම්මත් ප්‍රශ්වාසය කියලා නම දැම්මත් වෙනසක් නැහැ. නම දැම්මත් නැතත් වෙනසක් නැහැ. මෙනෙහි කරත් එකයි නැතත් එකයි. එතෙන් ගියාට පස්සේ මඩ කාඩිය තිබ්බා වගේ දැන් හිටින ගතියක් නැහැ. ධරණ ගතියක් නැහැ. එරා බහින ගතියක් තියෙන. ඉතින් ඒ නිසා යෝගාවචරයට අර නිමිත්ත නැතිවීම අරමුණ කරන ගතිය නැති වී යෑම නිසා අනිමිත්ත සතිය සහ අනිමිත්ත සමාධිය කියන එක හඳුන්ලා දුන්නේ නැත්නම් දැනගෙන තිබුණ නැත්නම් අනිමිත්ත සමාධිය කියලා කියන්නේ සතිය කැඩීමක් අනිමිත්ත සමාධිය කියලා කියන්නේ සමාධිය කැඩීමක් කියලා තමයි අපේ තර්ක මනස අපිට කියලා දෙන්නේ. නිසා සර්වඥාන්සේ දෙතින් ධානකම් උස්සලා කියලා දෙන්න වෙනවා. දැන් ඔබ මෙතෙක් කියලා සතිය වඩන්නට සමාධිය වඩන්නට යම් අරමුණක් ගත්තන මේ වෙලාවේ සතිය සමාධිය වඩන්න ගත්ත අරමුණ දැක ගන්න බැරි අඳුනා ගන්න බැරි නම් කර ගන්න බැරි තත්ත්වයටපත් වීම භාවනාවේ පසුබෑමක් නෙවෙයි. යෝගාවචරයේ සීලිය අඩුකමක් නෙවෙයි. යෝගාවචරයාගේ වැරද්දක් නෙවෙයි. මේ යෝගාවචරය අනිත්‍ය සංඥා බාර ගන්න කැමති නැතිකමේ කියන ප්‍රතික්‍රියාව. ඒකත් යෝගාවචරයේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි. මේ මායාවේ න්‍යාය පත්‍රයේ තියෙන එකක්. කෙලස් වල න්‍යායපත්‍රයේ තියෙන එකක්. නමුත් මේ යෝගාවචරය ඒ බව දන්නේ නැත්නම් එයා ඒ කෙලස් වල තියෙන ෂටගති වලට මායාවී ගති වලට වංචනික ගති වලට අහු වෙලා උදව් කෙරුවොත් කරන්නේ කෙලස් පැත්තට තමයි. හොඳම දේ තමයි මොකුත් නොකර ඉන්න. උදව් කරන්නත් තිබා නොකරන්නත් එපා. අර සමීපව උච්චන්නව අරමුණ දිහා බලන ගතිය බලන්න විපරිණාමයට ඉඳ තියෙනවා. වෙනස් වෙන්න පුළුවන්කමට ඉඩ කියලා බැලුවොත් ඒකට කියනවා ලෑශ් වෙලා යamak කියලා. මෙන්න මේ විදිහට යෝගාවචරය සුත්‍රමේ වශයෙන් අහලා තියෙනවා නම් උදය වය පරිපීලනත හට ගන්නෝ පෙරලිමකටපත් වෙනවා වැටෙනවා කියන එක ආපෝ තේජෝ වායෝකට විදින හතරටම රූප ධර්ම සියල්ලටම පොදු ලක්ෂණ. නාම ධර්ම සියල්ලටම පොදු ලක්ෂණ. ඒක නිසා නාම රූප දෙකේම පොදු ලක්ෂණය තමයි හටගන්න පෙරලෙන නැති වෙන ස්වરૂපය. හුත්වා අභාවතෝ ඇවිල්ලා නැතු යන ගති. විපරිණාමතාවය. පරිපීලනතාවය. පෙරලෙන බව. ආනේ විදියට මේ Taman ඉදිරියේ ළඟ දක්වන්න හදන නාටකමේ ඊගාව ජවනිකාව මේකයි කියලා අසු විරු කෙනෙකුට නම් කලාතුරකින් භාවනාදි තියෙනවා දැන් ඔන්න මේ වෙනසක් වෙනවා මගේ හිත වෙනස විපරිණාමය පරිණාමය ඇතිව නැති වෙන ගතිය පිළිගන්න ලෑස්ති ගතියක් ආවා කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට යන against the grain කියලා කියන්නේ ගමනට සූදානම් වෙන්න හදන. ඒක පළවෙනි සැරේ වුණත් දෙවෙනි සැරේත් ආයෙත් තුන්වෙනි සැරේත් වෙනවා හතරවෙනි සැරේත් වෙනවා. එනේන වෙලාවේදී ඒ අනිත්‍ය සංඥාවට නිත්‍ය සංඥාව වඩ아가න ගියේ හිත දැන් අනිත්‍ය සංඥාවට හරවනවා කියන එකට කිට්ටු වෙන කාරණාවට කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියලා. හැම කෙනාටම හැම සිද්ධියම අනිත්‍ය ලක්ෂණය දකින්නේ හැම කෙනාම එක්කෙනෙක් එක්කෙනෙක් වශයෙන්ගත් ආවේනික ක්‍රමයකට තමයි අනිත්‍ය ලක්ෂණ දකින්නේ. අනිත්‍ය ලක්ෂණය දකින්නේ. අනිත්‍ය ලක්ෂණයෙන් තමයි පළවෙනි පැලිර යන්නේ. ඊට පස්සේ තේරෙනවා මේ වසංගන ජීවත් වෙන්න හැදුවට හොඳට විස්තර වශයෙන් මේ පැලිරි දිගේ එහා පැත්තට ගිය ගමන් තියෙන සියල්ලම අනිත්‍ය භාවය. ඒකට අනිත්‍යතාවය කියනවා. අනිත්‍ය භාවය කියනවා. අනිත්‍ය ස්වභාවය කියනවා. ඒක භාවනා කළත් නොකරත් තියෙන එක. ඒක දකින්න බැරි නිත්‍ය සංඥාවෙන් බලන නිසා. අනිත්‍ය ලක්ෂණය කියන කවුරු හරහා ගිහිල්ලා ඒක ප්‍රායෝගිකව මතුවෙන්න ඕනේ, ශික්ෂණිකව මතුවෙන්න ඕනේ. ආවෙනි ක්‍රමයෙන් එහා පැත්තට යන්න ඕන ගියාට පස්සේ බලනකොට වෙනවා මේ අනිත්‍ය භාවය බුදුහාමුදුරන් අනිත්‍ය දෙයක්වත් අපිට පාලනය කරන්න පුළුවන් එක චිත්ත නියම ධර්මයක්. අන්නේ අනිත්‍ය භාවයේ දකින්නට සහලවන ගතිය, වේවුලන ගතිය, බය වෙන ගතිය, වක්කාර වෙන ගතිය, දඟලන ගතිය, සැක කරන ගතිය තමයි කෙලස් කියන්නේ. අන්නේ ඒකට ඉඳ නොතබා මේ අනිත්‍ය ලක්ෂණය හරහා අනිත්‍යතාවයේ අනිත්‍ය භාවයේ මතුවෙනකොට ඒකට මූණ දෙන්න නම් ලොකු පෞරුෂත්වයක් ඕන. ලොකු විප්ලවීය හැඟීමක් ඕන. ලොකු රැඩිකල් වාදී නිත්‍ය භාවයේ ඉඳලා අනිත්‍යතාවය පිළිගන්න පුළුවන් දෙකම මේ පැත්තක කකුල මේ පැත්තක කකුල තියාගෙන වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් එහෙම ගැම්මක් සහිතව අනිත්‍ය આવොත් අනිත්‍ය බලනවා නිත්‍ය වශයෙන් આવොත් අරමුණ බලනවා කියලා දෙකම බලන භාවනාවක් කියනවා අනිච්ඡානුපස්සනාව කියලා. අනිත්‍ය අනුව බලන පස්සන භාවනාවක්. අන්නේ තුන පැන්නට පස්සම අනිච්චානුපස්සන ඥාණය පහළ වෙනවා. ඒක ඇත්තටම රේන්ෆෝස් කිරීලක් කර තිබුණ එකම බල කැවීමක්. එහෙම නැත්නම් ගැල්වනයිස් කිරීලක් කෙරේ. එනිසා මේ අනිත්‍ය ලක්ෂණය හැමදාම අපේ දුරට තට්ටු කර කර ඉන්නවා. අපි හැම වෙලාවෙම කියනවා දැන් මේ ඉන්න එපා. ලෑස්ති නෑ හෙට එන්න කියලා. ඉතින් අනිත්‍ය ලක්ෂණය ආයේ ගිහිල්ලා හෙටත් ඇවිල්ලා ඇයි අපි මේ තොවිල නටනවා ඉතින් යකා ඇවිල්ලා දුරට තට්ටු කරනවා. කියනවා එයා දකින්නට බයයි. මට බෑ. මම හිත බලන්න මූණේ බලන්න බෑ. নানা ආකාර විදිහට අර එන අනිත්‍යතාවයට අකුල් හෙලන එක තමයි මේ විපස්සනාව දන්නේ නැහැ කියලා. විපස්සනා දන්නේ කන දන්නවා මේ අනිත්‍ය භාවය තමයි ලෝකේ ප්‍රകൃතිය. නිත්‍ය කියලා හිතන එක තමයි විකෘතිය. අන්නේ විකෘතිය පන්නලා ප්‍රകൃතියට යනකොට ඒක සිද්ධ වෙන්නේ අනිත්‍ය ලක්ෂණය හරහා. අන්නේ අනිත්‍ය ලක්ෂණයට ප්‍රතික්‍රියා කරන එක, පයින් ගහන එක, කෙලසෙන එක තමයි යෝගාවචරය අතින් කෙරෙන වැරද්ද කමඨාන සුද්ධ නොවීම ඉතින් කවදා හරි කරන්න තියෙන්නේ විරුද්ධ වෙලා අයින් ගහන එක නතර කරපු දවසේ වහාම අනිත්‍ය ලක්ෂණය අනිත්‍යතාවය අනිත්‍ය භාවය අනිත්‍ය ස්වභාවය පේන්නට පටන් ගන්නවා මිත්‍යකල් එකට තියෙන ප්‍රතික්‍රියාවක් මිත්‍යකල් තිබුණ ඒකට කරප්පන් එන ගතියක් ඇලර්ජික් ගතියක් ඒ මොකද අපි බලපු දෘෂ්ටි කෝණය නිත්‍ය සංඥාව ඉඳලා බලපු නිසා වෙනස් වීමට කැමති නැති නිසා. නিত্য භාවයට පොහොර දාන ගතිය නිසා. නමුත් අපේ හිතේ අනිත්‍ය භාවය ඉඳලා අනිත්‍ය භාවය දකින්න පුළුවන් අනිත්‍ය භාවය දකින්නත් පුළුවන්. මේ දෙකම දැකීම කියන්නේ එකම වස්තුවක පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය කියන දෙකම දැක ගන්න ගතිය. ඉතින් මේ පෞද්ගලික ලක්ෂණය ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙන තැනදී ඒ යෝගාවචරය කමඨාන සුද්ධ කරන වෙලාවේදී ඒක කියන ස්වરૂපයෙන් කමඨාන පිළිබඳ දෙන විස්තරයෙන් අල්ලන්න පුළුවන් මෙහා අර මනමේ කුමාරි වගේ කඩුව දෙන්නේ කාටද කියලා. කඩුව දෙන්නේ මස්සද්දටද එහෙම නැත්නම් Tamanට උරුමකම හිටි රජ කුමාරයාටත් දෙන්නේ කියලා. ඉතින් කුමාරි හැම වෙලාවෙම හිටි ඥානින් ඉන්නේ මස්සද්ද ගැන නම් කුමාරි කපුව දෙනවා කුමාරයාට කඩුව දෙනවා රජුරවන්ට මස්සද්දට. ඒ වගේ තමයි අපි හැමදාම කපුව දෙන්නේ අනිච්ච සංඥාවට කඩුව දෙන්නේ නිච්ච සංඥාවට. ඒකල කියනවා ඔබ තේරෙන්නේ නැහැ මට මේ බණ ගැඹුරු ඉන්නේ මට මේක හරි අමාරු ඉන්නේ කියලා. ඒකල අහනවා මේ අනිච්චං අනිච්චං අනිච්චං කිව්වම වැරදිද කියලා. අනිච්චං අනිච්චං කියලා කිව්වට මස්සද්ද බල ආසාවෙන් මේ කතා කරනවා. අනේ කුමාරයන් තමයි බැඳලා කියන්නේ කසාද ගෑනේ. නමුත් කඩුව දෙන්නේ මස්සද්ද. කවදා හරි අන්න ඒක දැකපු දවසේ මේ භාවනාවේදී සමානව මතුවෙන මේ අවස්ථාවේදී අනිත්‍ය සංඥාව තේරුම් අරගෙන අනිත්‍ය භාවයේ තේරුම් ගන්න අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න කටයුතු කරන්න හදනවා කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් වලට විරුද්ධව යෑමක් කියන එක තේරුම් ගත්ත දවසේ ඒ යෝගාවචරය අගය කරાવી ඒ බෝම්බ බැඳගෙන පයින් මිනිහාගේ වැඩි සිව්සයිඩ් බෝම්බ කියන එකනාගේ තේරුම තේරුම් ගන්නේ මේ Taman මෙච්චර දියුණු කරගෙන යන මේ ආධ්‍යාත්මික ශරීරයේ ආධ්‍යාත්මික ගුණ වගාවේදී නිත්‍ය සංඥා පැත්තක ඉඳලා අනිත්‍ය සංඥා බාරගත්තයි කියලා කියන්නේ කාය ජීවිත নিরপেক্ষව කරන්න ඕන එක. අප රැය ගිහිලා බත් කෑම කන්න බලාගෙන කරන වැඩක් නෙමෙයි. ඔය මදුරුවා ගෙදරින් එනකොට පවුලට කියලා එනවලු චරස් ගන්න සද්දයක් આવොත් රැයට කැම තියන්න එපයි කියනවා. යෝගාවචරය එහෙම නේ රැයට උයලා කියලායි ගෙදර එන්නේ. ගිහිල්ලා බත් එක ගන්න බලාගෙනයි භාවනා කරන්නේ. නැත්තම් කොට්ටේ හදලා ඇඳ තියලා ඇවිල්ලා භාවනා කරනවා පොඩ්ඩක් උලෝ පාත් වෙනකොට කොට්ටේ තියාගත්තාම බුදු වෙන්න දැඟලුවාට බුධීන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද අපි තුල ඇටුවම් බහකු නිත්‍ය සංඥාවක් තියෙනවා. ඒක දකින්න පුළුවන් නම් අපි මේ නිමිත්‍තර තියෙන කැමැත්ත අරමුණට තියෙන කැමැත්ත නිමිත්ත දිගට පහළ වේවා කියන ආශාව, සතිය දිගට පවතිවා කියන ආශාව, සමාධිය දිගට පවතිවා කියන ආශාව, ප්‍රඥාව දිගට පවතිවා, වීර්ය දිගට පවතිවා, සතිය දිගට පවතිවා, සද්ධා දිගට පවතිවා සීයටම නිත්‍ය සංඥාකි. මයිලඟ නිත්‍ය සංඥාවක් තියෙනවයි කියලා දන්නවනම් ලොකු ජයග්‍රහණයක්. මොකටද? මට සද්ධාවට නිත්‍ය භවයේ කැමැත්තක් තියෙනවා. වීර්ය නිත්‍ය භාවට කැමැත්තක් තියෙනවා. සතිය නිච්චි වාට කැමැත්තක් තියෙනවා. සමාධිය ගැන කියන්නම දෙයක් නැහැ. ප්‍රඥාව ගැන කියන්න දෙයක් නැහැ. නමුත් මේ එකම දෙයක්වත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය ධර්මවලවත් අනිත්‍යතාවයට අහු වෙන දෙයක් නැහැ. ඒවා සේරම අනිත්‍ය ධර්ම. ඒවා පාවිච්චි කරේ මොකටද? මේ කාමච්ඡන්දය නැති කරන්න විතරයි. එව නැත්නම් මේ ඕලාරික ආත්ම භාවයේ ප්‍රතික්ෂේප කරන්න අපි රූපී ආත්ම භාවය අතර ගන්නවා. නිවර්ණත් එක්ක අතර ගන්න. නමුත් ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. අච්චරම නිත්‍ය නෑ. මේ කරගන්නේ ඊටත් වඩා සූක්ෂම දෙයක් මාර්ගෙ මේකත් අයින් කරන්න. ඒක සාමාන්‍ය කියනවා අරූපී ආත්ම භාවයෙන් රූපී ආත්ම භාවයට පැත්ත කරලා. ඒත් නිවන නෙවෙයි. මේ සෑම දෙයකදීම මේ බලන අරමුණේ විශාල වෙනස්කම් මග සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඒක විස්තර කරන්න පුළුවන් යෝගාවචරයේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ධාතු ස්වභාවයෙන් ආශ්වාස කියන්නේ සීතලක් ප්‍රශ්වාස කියන්නේ උණුසුමක් ආශ්වාස කියන්නේ පිරිමැදීමක් ප්‍රශ්වාසය කියලා කියන්නේ සුමුදු බැස යාමක් ආශ්වාස කියන්නේ තද භාවයේ වැඩිවීමක් ප්‍රශ්වාස කියන්නේ සහල් භාවයට යාමක් ආශ්වාසය දිගයි ප්‍රශ්වාසය කොටයි ආදී වශයෙන් මේක ධාතු වශයෙන් දක්වන්න පුළුවන් වුණොත් එයාට විස්තර කරන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසය අතර වෙනස ධාතු හරහා. කියන්න බලන්න මේ ලකුණු මේ ධාතු ලක්ෂණ ආස්වාසේ නෑ මේවා ප්‍රසවාසයේ තියෙන. මේ ධාතු ප්‍රසවාසයේ නෑ ආස්වාසේ තියෙනවා කියලා හොඳ ලස්සනට ඒ ධාතු භාෂාව හරහා ආස්වාද ප්‍රසවාසය විස්තර කරන්න පුළුවන් වීම යෝගාවචරය සංක්‍රාන්ති අවස්ථාවටපත් වීම. පරමාර්ථ ධර්මතා සම්මුති ධර්මතා සංක්‍රාන්ති අවස්ථාවටපත් වීම. එතකොට මේ යෝගාවචරයට එනේන හුස්මක ඉන්න ආශ්වාසක ඉන්න ප්‍රශ්වාසක වෙනස්කම් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස්කම් වශයෙන් මත විතරක් නෙවෙයි ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් සිද්ධ වෙන යෝගාචරය බලන්නෙම මේ එකම ධර්මතාවයේ ආශ්වාස කියන ධර්මතාවයේ විවිධ මූණක් තියෙන විවිධ පැතිකඩ තියෙන පැතිකඩ 11ක් සර්වඥාන්සේ පෙන්ලා දෙනවා අතීත නාගත වර්තමාන වශයෙන් කාලත්‍රයට එnde ඉස්සල්ලා ආස්වාසේ තියෙන ආස්වාසේ සහ පළච්ච ආස්වාසේ කියලා ඒ මම දෙන අර්ථකතනේ ඒක අතීත නාගත වර්තමාන වශයෙන් ආස්වාසේ පැතිකඩ තුනක් ඕලාරික සුකුම කියලා ඊටම ගොරෝසුට හොසොස් කාලස්ම ගන්න එකක් තියෙනවා නොදැනින මට්ටම යාන්තමට වැටෙන ආස්වාද ප්‍රසවාසයේ තියෙන. ඊනම් ප්‍රණීත කියලා දෙකක් තියෙනවා හොඳටම ආශ්වාස ප්‍රශ්වාස වැටෙන වැටෙන වෙලාවේදී ආස්වාදයක් වෙන තරමට ආනාපානෙ ප්‍රිය වෙන වෙලාවක් තියෙනවා. සමහර ලාක් වෙන හොඳට ආනාපානෙ කරදරයක් නැතුව වෙනවා. ඉතින් මොකද්ද හුස්ම ගත්තට හම්බ වෙන්නේ මොන සල්ලි හම්බ වෙනවද? ලාභ හම්බ වෙනවද? සත්කාර හම්බ වෙනවද? මොකක්වත් නැහෙනේ අපරාධනේ මොකද්ද ඉතින් හුස්ම ගත්තා කියලා කාටද හරි ගියේ කියලා. පේන ආශාසෙත් නොදකින්න පතන් කියන වෙලාවක් එනවා. හීන අවස්ථාව. ඊට පස්සේ අධ්‍යත්ත බහිද්ද වශයෙන් පේන හොඳට කය කියන එක ඇතුලේ මේක සිද්ධ වෙන්නේ. සමහරලාට බාහිරේ කයයි කියන සීමාවෙන් එපිට පැටින් එහාටත් සිද්ධ වෙනවා වගේ තියෙනවා. සමහරට එන්නේ එන්නේ ආශාසයත් තමන් රින් ගන්නවා වගේ එන්නේ ලංවීමක් සිදු වෙනවා. සමහරට එන්නේ එන්නේ එන්නේ ඈතීමක් සිදු වෙනවා. මේ ශේරම පෙන්වන්නේ ආශාසය ඇතුළතදීම මේ ආකාර 11න් අපි ළඟ තියෙන ආශාසයට ප්‍රණීත ආශාසයට ගොරෝසු ආශාසයට ඇතුළත තියෙන ආශාසයට ප්‍රේම කරනවා දුර තියෙන ආශාසයට හීන ආශාසයට සූක්ෂම ආශාසයට බාහිර ආශාසයට වෛර කරනවා කවදාකවත් ඒ චර්චරදී අපිට මේකල සාකර දැක ගන්න හම්බ වෙන්නේ නැහැ මොකද දකින්නකොටම මේක නොදකින් කියනවා ඉතින් ඒක එන්නේ නැහැ ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ නිසා අපේ දැනුම කවදාකවත් 50කටවත් අක්කත් වෙන්නේ නැහැ අපි මේ තේරුම් බේරුම් ගතිය නිසා. තේරුම් බේරුම් ගතිය එන්නෙම නිත්‍ය සංඥා. නිත්‍ය සංඥා අතහැරලා මේක ප්‍රිය වුණත් අප්‍රිය වුණත්, ගොරෝසු වුණත් සියුම් වුණත්, ඇතුළත වුණත් පිට වුණත්, ළඟ වුණත් දුර වුණත්, ගෙවිච්ච එක වුණත්, පවතින එක වුණත්, එන්ඩසල් එක වුණත් සියල්ල ගියේම තියෙන ආශාසය කියලා දැනගන්න තරමට ගියොත් ඒ යෝගාවචරය ආශාස ප්‍රසවාසයේ තියෙන මේ පටවියාවෝ තේජෝ වායෝ කියන රූප ආස්තික ප්‍රඥප්තිය. හැප්පෙන හිතන කුප්පන රුප්පන ගති තේරුම් ගන්න. මේක භාවනා කරන්න ඕනේ කොච්චර දුරද කියනවනම් පඨවි ආපෝ තේජෝ වායෝ ගෙවන් කළ අතරමැද තියෙන අවකාශ ධාතුව ස්පර්ශ කරන්න පුළුවන් තරමට නාස්තික ප්‍රඥප්තිය ස්පර්ශ කරන තැනට යන කම්ම ආසද්පසස ගිනිච්චොත් ඒ යෝගාවචරය ඇයිදාට කියාවි හුස්ම ගන්නවා ඒ තරම්ම සිව් මේ ආශ්වාසිත ප්‍රශ්වාසිත කියලා කියන්න බෑ. මොකද අවකාශ ධාතුවේ ආශ්වාස වෙන ප්‍රශ්වාස ධාතුන් වෙනසක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් පවතින පඨවි ආපෝ තේජෝ වායු කියන ආස්තික ප්‍රඥප්තිය විතරයි නාස්තික ප්‍රඥප්තිය දිට ගියාම ඒකේ වෙනසක් නැහැ. මේක කල්ජුන් කියන මානසික විද්‍යාඥයා කිව්වේ මිනිස්යාගේ චරිතේ කැපිපෙන ලක්ෂණ වලදී නම් ගෑනු පිරිමි ස්ත්‍රී පුරුෂ ඇවිදි උටයි ඔක්කොම කියන නමුත් යටි හිතේ මිනිස්සු ඔක්කොම සමානයි. යටි හිත වශයෙන් කක්ක ගොඩක්. ගණ්ඩම දෙයක් නැහැ. හොදලා ගන්න මොකක්වත් නැහැ. විශාල unconscious universal unconscious එකක් තියෙනවා. ඒකට යන්න බයයි. මහා අන්ධකාර ගුහාවක් හැබැයි ගියොත් ඔක්කොමලා එකයි. ඒකේ ගැහණු පිටින් ගතියක් නැහැ. ඒකේ හරිමැති ගතියකුත් නැහැ. ඒ නිසා උඩුආන්තරම් බලනකොට මතු විටට පේන ප්‍රකාශිත ඥානකමේ පිරිමිකමේ බැඳීගෙන ඒක අලංකාර කරකට යොහා දක්වනවා. ඒ නිසා භාවනාදී කරන්නේ ඥානකම පිරිමිකම පාවිච්චි කරලා අඩියට බස්සන. බැස්සුවට පස්සේ පටවියාපුතීජු ගිවන් කරලා අවකාශ ධාතු ටික ගිහාම පොදු ලක්ෂණකට මතුවෙනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. අරදී ආපෝ තේජෝ වායෝ කියනවා රැඳිලා තියෙන විශාල පරිමාවක් ඇතුලේ ඒ පරිමාවට ඉඩට අවකාශය කියලා කියනවා. අජ්ජතාවකාශය කියලා කියනවා. අජ්ජතාවකාශය කියලා කියන්නේ ආකාශ ධාතුවේ ගැටවදින්න නැති නිසා. පැටලිලි නැහැ. විපරිණාමයකට ලක් වෙන්නේ. හැප්පෙන්න දෙයක්. ඝර්ෂණයක් නැහැ. කෙලෙස් නැහැ. සංසාරයක් නැහැ. නිවනමයි. නමුත් අපිට හරි පාළුයි. හරි තනියි. තේරෙන්නේ නැහැ. කියා ගන්න බෑ. ඒක නිසා අපි පුළුවන් තරම් හයියෙන් ආයෙ හුස්ම ගන්න බලනවා. යන්තම් පණ තියනවාද කියලා බෑන්කට ගෙවිගෙන ගෙවිගෙන යනකොට එපා වෙනවා. මොකද මම කියා ගන්න දෙයක් නැහැ. මගේ කියලා කොටු කර ගන්න දෙයක් නැහැ. මාන්නක්කාරකම් කරන්න දෙයක් නැහැ. මම යද්දී වෙනවා. ඒක නිසා අපි නැවතත් ඇත්ත කියලා බලලා හෝ හයියෙන් හුස්ම අරගෙන හෝ සැකේ හරහා හෝ ආයෙත් ආසස් ප්‍රසවාසයට එනවා. ඒ කියන්නේ අපි ඒ තරම්ම නිත්‍ය සංඥාට කැමති අනිත්‍ය සංඥාවට අකමැති. නමුත් කවදා හෝ ඊටාම සූක්ෂම ආශස්වසසේ කරද්දී ඒ පඩවි දාපු තේජෝ හරහා පරිචින්න අවකාශයේ දක්වාම ගියා. සියුම් කෙරුවයි කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් රූප ධානය ගෙවන් කළා අරූප ධානය වලට හිත ගියා වගේ. මේ සමත භාවනායේ රූප ධානය අරූප ධානය ගත්ත කට්ටිය මට දොස් කියනවා. කොහොම නෙවෙයි භාවනාවේදී ආකාසානංචායතන විඥානංචායතන කියන්නේ කියලා. නමුත් යෝගාවචරයට පුළුවන් හොඳට මානපාන භාවනා කරලා ඒක සම්පූර්ණ ගෙවම් කරලා අරමුණ නැති වුණා විතරක් නෙවෙයි මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ අරමුණක් නැහැ සතිය තියෙනවා සමාධියකුත් තියෙනවා කියන තැන ගියාට පස්සේ ඒ යෝගාවචරය ඒ අවකාශ ධාතු ස්පර්ශ කරන ගියාට පස්සේ තේරෙනවා ඒක निराமிෂ සුඛය. ඒකේ ආමිෂයක් මොකුත් නැහැ. මේ ආමිෂ ලෝකේ තමයි රණ්ඩු සරුවල් තියෙන්නේ. අරකට වැඩිය මේක ඉස්සර වෙන්න හදාගන්න. එහෙම නැත්නම් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙනවා. निराමිෂ ලෝකේ කිසිම තරගයක් නැහැ. නිතරම ජයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඒක නිත්‍ය සංඥාවට දාලා විපරිණාමයට දාලා ආකාශ ධාතුව තේරුම් ගන්නා දහසින් ගියොත් නම් පහළට අනුග්‍රහ කරාවි නැත්නම් ඉතින් යනකොට බය වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. හීනකාරී දානවා. ගැස් වෙනවා, දඟලනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් මේ ආශ්‍රද ප්‍රසවාසයේ මේ පට ව්‍යාපෝතාජෝ තීජෝ ගෙවන් කරලා පරිච්ඡින්න අවකාශයට ගිය කෙනාට පිම්බීම හැකිලිමුත් ඒකමයි කෙරෙන්නේ කියන එක තේරුම් ගන්න ලේසි. එනිසා පිම්බීම හැකිලිමු කරන භාවනා මධ්‍යස්ථානයේ වෙනයි ඒ කර්මස්ථානචාරය වෙනයි ඒක බුරුම ක්‍රමේ ආනාපාරි බුදුහාමරෝ සින්න කරලා දීපු අපිට සිංහල ක්‍රමයේ කියලා මහල රණ්ඩුවක් තියෙන්නේ මේ ආනාපාන කරන එක නයි බින්දේ වැකිලිම කරන එක නයි මේ කීම දෙකට කඩලා කෑලි දෙකක් දීලා තියෙනවා කවදාකවත් කාටවත් බෑ ඒකේ දහත මනස්කාරයේ ඉක්මවලා යන්නේ කී ඒ තාක්කල් අපි හැමදාම ආනාපාන සති භාවනා කරන එක නතර ඉස්සරහ පැත්තෙන් ඇතුල් වෙනවා බින්දේ වැකිලිම කරන එක හැමදාම පිටපැත්තෙම ඉන්නවා ඒ ධර්ම නිත්‍ය සංඥාවට අපි කොටු වෙනවා. ඒ නිසා කවදා හරි ආකාශ ධාතුව තේරුම් ගත්ත කෙනාට තේරෙනවා අපි පටන් ගන්න වෙන්නේ හැමදාම පටවියාපෝතී යෝලින් තමයි. ගෙවම් කරලා නිම වෙන්නේ හැමදාම ඒක ගෙවම් කරපු තැනට තමයි. ගෙවම් කෙරුවට පස්සේගේ පිම්බි පැකිලිව දානපානද සක්මන් භාවනද බත් කරනවද වතුර බොනවද වැසිලි කරනවද කැසිලි කරනවද කියලා සීම සීමාවකට වැටෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ අර නාස්තික පැත්ත. නිසා රූප පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගන්න පුළුවන් කවදා හෝ දැක දැක දැන දැන නිින්ද නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව මේ අවකාශයේ ස්පර්ශ කරපදවස. අවකාශයේ ස්පර්ශ කරන්නේ රූපයක් අල්ලගෙන රූපේ ගෙවෙන්න ඇරලා දැක දැක දැන දැන ගෙවන් කිරීම. එතකොට යෝගාචරයට හම්බ වෙනවා මේ අවකාශ ධාතුවේ සත්‍ය පවත්න්න පුළුවන් බව එහෙම නැත්නම් සමාධිය පවත්වන්න පුළුවන් බව ඒක ඒ පවතින සමාධියට සැක කරන්නේ නැත්නම් රූපයක අරමුණක නිමිත්තක පවත්වන වගේම අනිමිත්ත පවත්වන්න පුළුවන්. මෙන්න මේ ඉස්පාසුවේ මේ අල්ලපනල්ලේ අනන්තවත් යෝගාවචරයට රූපේ නැතුණට රූපේ හේව නැල්ල රූප සංඥාව නින්දසෝ නින්දේ හීන ස්වරූපෙන් සහ විවිධ මනෝ රූප වශයෙන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අතීත දේවල් පේන්න පටන් ගන්නවා අනාගත දේවල් පේන්න පටන් ගන්නවා පිටින් එහා පැත්තේ තියෙන දේවල් පේන්න පටන් අර ගන්නවා සද්ද ඇහෙන්න පටන් ගන්නවා নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා මොකද දැන් අරමුණු ගැනීමක් නැහැ හිත ඇතුලේ තියෙන පරණ මතකේ තියෙනවා ඒ නිසා රූප ගෙවම් කරාට රූප සංඥාව හොල්මන් කරන්න පටන් ගන්නවා නිත්‍ය සංඥාවේ ඉන්නේ කන නිත්‍ය සංඥාට කැමති නම් ඒ එන සංඥාව හෝ අල්ලගෙන මම මේක හදනවා. මට දැන් සරස්වති වරමක් ලැබුණා. මට දැන් ඉස්සර දෙයියන්ගේ වරමක් ලැබුණා. මට මේ මැරිච්ච අම්මා ඇවිල්ලා මට මේක කියලා දුන්නා. අරක මේක දුන්නා කියලා මේ මේ භාවනාදී හම්බෙන මේ පුංචි දේවල් අල්ලගෙන ඇයි මෙහෙම වෙන්නේ කියලා ඒකට කතා හදන්න පටන් ගන්නවා. එතෙන්ද යනකම්වත් සරුවචනාංශේ ඒ රූපේ ගෙවන් කරුවට පස්සේ ආකාශ ධාතුවේ නැත්නම් හිස්තන භාවනා කරනකොට මේ ඇහෙන පේන දේවල් ගැන අල්ලන තැන තමයි මකන්වත් අරණ්‍යගත වෙන්නවා කියන්නේවත් නැහැ. ඒකත් අල්ලගත්ත කෙනාට තමයි කියන්නේ දැන් ඵලයන් අරණ්‍යයකට දැන් ඵලයන් ගහක් අතර දැන් ඵලයන් ශූන්‍යාකාරයට ඔබ දැන් සූද්දයි ඔබ දන්නවා රූප කියලා හම්බෙන ගොරෝසු දේ අවකාශ ධාතුවේ නිමයි. අවකාශ ධාතුවේ ඉන්නකොට හම්බෙන හොල්මන් ඒ ඔක්කොම මනෝ විකාර විතරයි. ඒව අල්ලගන්න. ඒවගේ නිත්‍ය සංඥාව ගන්න. ඒවනෝ කතා ගොතන, ඒවනෝ තරංග ගන්න කිසිම කෙනෙකුට ඉන්හිහට යන්න බෑ. කැලේට ගියත් කැලේ හොල්මන් තමයි පේන්නේ. කැලේට ගියත් කුඩල් ලොකයි. කැලේට ගියත් ගස්කොන් වලට බය වෙයි. මොකද ඒක කොහොම අල්ලගන්න හිතාගන්න යන්නේ. නමුත් ඒක gederදීම ගෙවම් කරලා තියෙනවා නම්, ගිහිවම ගෙවම් කරලා තියෙනවා නම් කැලේට ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. රූප වලින් කරදරේකුත් නැහැ. රූප සංඥාවත් එක වැඩ කරගන්න දන්නවා. අන්න එතෙන්දි විතරක් ඒ මතුවෙච්ච රූප ගෙවම් කරලා මනසට මාතු වෙන පහළ වෙන රූප සංඥා පිළිබඳ විශේෂඥතාවය ආවට පස්සේ බුදුජානන්සේ පෙන්නනවා මේ රූප සංඥාවල තියෙන ක්ෂණ බංගුර භාවය වහා ඇති වෙලා වහා නැති වුණාට නිච්ච සංඥාවෙන් එක නෙවෙයි අල්ලන හැටි. ඒ අල්ලන කතාගත නැහැටි. ඒ නිසා යාට නැති රූප නිසා රූප සංඥා නිසා මානසික ආතතිය ඇති වෙන හැටිත් කායික දර්ථ භාවය ඇති වෙන හැටි මේවා මේ වගේ තියෙන මේ වහා විපරිණාම වෙන ගතිය වෙනස් වෙන සුළු ගතිය නිසා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා එතෙන්ද යනකම් ගෙවම් කරපු එකනට විතරයි සරුවචනාංශේ මේ මන්ත්‍රේ කියලා දෙන්නේ මේ අන්තරේ කියලා දෙන්නේ. මෙතෙන් ආවට පස්සේ ගෙවන් වෙනකොට මේ හිතට එනවා. මොනවාක්වත් නැති හිතට නානාප්‍ර රූප පේනවා. නානාප්‍ර ශබ්ද ඇහෙනවා. නානාප්‍ර ගන්ධ තියෙනවා. නානාප්‍ර රස දැනෙනවා. නානාප්‍ර පහස ලැබෙනවා. ධර්මතා එනවා. මේ සේරම මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. අදෝෂිත මනසකින් බැලුවොත් ඒක ද්වේෂය ඇති කරනවා. දූෂණේ වෙච්ච නැති මනසකින් බැලුවොත් හිතන්න පුළුවන් පාළුගේ වළම් බෙදින්න වගේ රූප නැති වුණු රූප සංඥාව හොල්මන් කරන මේ රූප සංඥාට අනිච්ච සංඥාව දැම්මොත් ඉතින් මගේ මොකෝ උඹලා ඇවිල්ලා බලයක් මං ගණන් ගන්න මේක මගේ නෙවෙයි කියනවා මම නෙවෙයි කියනවා මගේ ආත්මෙ නෙවෙයි කියනවා නම් ඒ පුතිල කවදාකවත් වයින් කරදර ගන්නෑ චිත් කරදර ගන්නෑ එයා ඒක විනිවිද බලනවා මේවා වහා ඇති වෙලා වහා නැති වෙන දේවල් වහිතේ තියාගන්න ඕනක මොකුත් නෑ මම කියාගන්න ඕන දෙයක්වත් නෑ කියලා ඒ වගේ තියෙන මේ ක්ෂණබංගුර භාවයේ දකින්න නම් අර අනිච්ච සංඥාවෙන් විපරිණාම වෙන ගතියෙන් වහා ඇතුව නැති වෙන ගතියෙන් යෝගාවචරයා හිත ලෑස්ති කරගෙන යනවා. අන්‍යතෙන් ගියොත් විතරක් යෝගාවචරයට භාවනාවේ උදයබ්බේ කියන මතුවෙන සියල්ලම මතුවෙන්නේ නැති වෙන්නයි. ඒකට නම් වනන් දුන්නට මේක රූප කියලා නාම කියලා පටවියාපෝ තේජෝ කියලා නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියලා කොයි එකටත් එකම දේ සිද්ධ වෙන්නේ මත වෙන හැම දෙයක්ම නැති. අල්ලා ගත්තොත් අහු වෙනවා. අල්ලන්නේ නැති වෙන්නයි බන කියලා කියන්නේ. ඒකට නිත්‍ය සංඥාව නෙවෙයි අනිත්‍ය සංඥාව ඇති කරන්න ඕනේ කියලා. යෝගාවචරත මේ අනිත්‍ය සංඥාවේ තියෙන තාක්ෂණික වටිනාකම අනිත්‍ය සංඥා කියන්නේ ලකින් දකින් අනිච්ච අනිච්ච අනිච්ච කියන එක නෙවෙයි. ඒකට මහජීචාර්ය ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දකින්න දකින්න දේට අනිච්ච අනිච්චන් කියලා කඩපාඩම් කරනකොට හිතේ තිබුණු සංඥාවක් ඇවිල්ලා ඥානයේ වශයෙන් පෙනී හිටිනවා. හැබැයි ඒක බොරුව. ඒක නෙමෙයි භාවනාවෙන් වෙන්න ඕනේ. භාවනාවෙන් ඇවිල්ලා ඒක නැවත නැවතත් පොළවේ ගහ ගහ බලන්න, විස්තර විස්තර කර කර බලන්න. විග්‍රහ කර කර බලන්න. ධම්ම විචයනව බලනකොට වහා වෙනස් වෙන සුළු ගතිය එනකොට ඒකට ලෑස්ති වෙලා ගියොත් නැත්නම් අනිච්ච සංඥාවෙන් ගියොත් ඒ යෝගාචර තීරණ පටන් ගන්නවා. ලෙඩක් ආවත් ලෙඩත් අනිත්‍යයි. නින්දාවක් ආවට නින්දාවත් අනිත්‍යයි. කරදරයක් ආවත් කරදරයත් අනිත්‍යයි. අපිට මේ ලෙඩ කරදර දුක් මම මාගේ කියා ගැනීමට තමයි පුත්තජනයයි කියලා කියන්නේ. එනිසා මේ රූප සත්‍යක භාවනා සහ අරූප සත්‍යක භාවනා කියලා භාවනා ක්‍රම දෙකක් පසු කාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙන විශේෂම විසුද්ධි මාර්ගයේදී ඒකෙදි පෙන්නනවා ජීවිතයක් ගත්තොත් මනුෂ්‍ය ජීවිතයක් ගත්තොත් අවුරුදු 100ක් නම් පරමායුෂ නිකන් ආදර්ශයක් විදිහට ඒක දශක දශකයට කඩනවා. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, ඥාන දශකය ආදි වශයෙන් දශක දශකයට කඩනවා. එතකොට පේනවා පළවෙනි මන්ද දශකයේ උඩුකුරෝ හොවින දශකයේ තියෙන රූප කවදාකවත් ඒ මේ ක්‍රීඩා දශකයට යන්නේ නැහැ. ඒක එතන එතන ඉවරයි. ක්‍රීඩා දශකයේ තියෙන කිසිම දෙයක් වර්ණ දශකයට යන්නේ නැහැ. වර්ණ දශකයේ කියන කිසිම දෙයක් ඥාන දශකයට යන්නේ නැහැ. ඒක එතන එතන විනාශ වෙනවා. නමුත් අපේ නිත්‍ය සංඥා නිසා මම අවුරුදු 10දී මට මතකයි, 20දී මට මතකයි, 30දී මට මතකයි, මට මතකයි මට මතකයි පුංචි කාලේ මං පුංචි ලීතෙන්දී නෑවා මට මතකයි දැන් කිකී අපි ඉතින් අර පරණ මතකේ තාම පිටකම් වල තියලා තැම්පත් කරගෙන ඉන්නවා. නිත්‍ය සංඥාවට පින් සිද්ධ වෙන්නේ. ලොකු సౌందර්යයක් කියනවා. නමුත් බුද්ධ ඥානාච කියන රූප සත්‍යක භාවනාදී පේනවා මේ එකක්වත් මෝඩකම කියන තිරේ අදින චිත්‍ර මිස නෑ එකක්වත් නැහැ. මේ විදිහට දශකයක් අරගෙන ඒ දශකය අවුරුදු 5ට කඩන. අවුරුද්දට කඩන. මාස 6ට කඩන. මාස 3ට කඩන. මාසෙට කඩන. දවස් 15ට කඩන. සතියට කඩන. දවසට කඩන. දවස් භාගයට කඩන. පැයකට කඩන. පැය භාගයට කඩන. කඩලා කඩලා කඩලා කඩලා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කැඩුවට පස්සේ පේනවා කිසිම රූප කලාපයක් ලෙඩ වෙච්ච රූප කලාපයක් ඊගාව චිත්තක්ෂණයට යන්නේ නැහැ. මේ නිත්‍ය සංඥාවේ ඝන බහලකම නිසායි ලෙඩා ලෙඩා වෙන්නේ. ඊගාවට එන හැම රූප කලාපයක්ම අලුත් රූප කලාප එන්නේ ඒකේන සුව වෙන්නෙක් පාටපත් වෙනවා. හැම වෙලාවෙම ලෙඩේ හිටියත් ඊගාවට එන චිත්තක්ෂණයට අලුත් නිසා අසුව වෙන ගතිය නිසා රූප සත්‍යක භාවනා කරන කෙනාට ලෙඩට බෙහෙත් කරලා සනීප කරන්න පුළුවන්. එයා ළඟ තියෙන ඉදිරියට යන ගතියක්. එයාට තියෙන රෝග සමීප කරන ගතියක්. නිත්‍ය සංඥාවෙන් ඉන්නේ කෙනාට වැරදියට හිටියොත් මම දැන් ලෙඩ වෙනවා නම් මැරෙනවා කියලා උ මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවා. මොකකටවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේ පිරිනම් පාන මාස 6කට තුනකට කලින් ආනන්ද සෝන්ස කතා කළා කියනවා ආනන්ද මේ සතර බ්‍රහ්ම මේ ඊර්තිපාද වඩපු උත්තමයකට කැමති නම් ආයුෂ් කල්පය ජීවත් වෙන්න පුළුවන්. ආනන්ද හඳුරන්න ඒක මතක් කරන්න බැරි. දෙවෙනි ශරීරයට කියන ආනන්ද සතර යුක්තිපාද වඩපු කෙනෙකුට කැමැති නම් ආයුෂ් කල්පය ජීවත් වෙන්න පුළුවන්. ආනන්ද හඳුරන්න මතක කරගන්න. තුන්වෙනි ශරීරයට කියලා කරුත්‍යංශ නිසත. ආනන්ද හඳුරන්න මතක කරගන්න නිසා වහාම මායාවිලා ආරාධනා කළා කියනවා ඔබතුමා බුදු වෙච්ච ගමන් මම කම මේ වැඩේ බිස්නස් එක නතර කරන්න කියලා ඔන්න හතරවන පිරිසා ගන්න ඕනේ කියලා ඔන්න හැදුවනේ. දැන් හතරණක් පිරිසට වෙලක් මම කෝක නතර කරන්න කියලා දෙවිගුණ මේ කට්ටිය නිවන් දකින්නකන් ඉන්න ඕනේ කියලානේ. දැන් නිවන් දැක්කනේ දැන්වත් මේක ඉවර කරන්න කියලා බුදුහාමර බාර ගන්නව ආරම්භ. මාර්ගය ආරම්භ බාරගත්ත ගමන් මහපොළොව දෙදුක් කරනවා. ආනන්ද සංසේ භාවනා කරන ඉන්නකොට පොළොව දෙතුන් කෑ මොකද්ද කියලා අහුවට පස්සේ කියනවා ආනන්දම ආයුෂ් සංස්කාර අතහැරියා. ඇයි ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ එහෙනම් මේ හතර ඉදිපාද වටපු කෙනෙකුට කැමති නම් ආයුෂ් සංස්කාර මේ ආයුෂ්කල්පයක් ඉන්නවනම් කියලා ඔය කිම් බාරදන කරේ නෑනේ. ඒ අතරමැද මාරේවිල ආර්ධන කරන මම අතහැරියා. මේක විස්තර කරන අටුවාචාර්ය මහසලා කියනවා මේ ආයු සංස්කාර අතහරිනවා කියලා කියන්නේ රූප සත්‍යක භාවනා ක්‍රමෙ ඊට පස්සේ කරන්නේ නැහැ. ඒක ධෛර්ය කරගන්නේ නැහැ ජීවත් වීම සඳහා. ඊට පස්සේ සීලීනස ගැනීම තමයි. මාස තුනේ ජජ්ජර සකටන් කියලා බුදුහාමගෙන මම දිරච්ච කරත්තක් වඩ මේ ශරීරේපත් වෙනවා. අර හිත ගිරිමානන්ත සූත්‍රය කියන්නේත් නැහැ අනිච්ච සංඥා වඩන්නේත් නැහැ. එහෙමම යන්නයි. ඉතින් ඒ නිසා මේකේ රූපකසෝ කරන ගතියක් තියෙනවා. ඒ ඒ තන මතුවෙන රූප කලාප පිළිබඳව පූර්ණ අවධියකින් ගත කරනවා නම් ඒ මනසගේ ශාරීරියේ කායික රසායනික මානසික සිය ක්‍රියාවලි බොහෝමත්ම සජීවී. ඒ කියන්නේ උච්ඡන්නව ආසන්නව සිද්ධ වෙනවා. නිත්‍ය සංඥාවේ හිටියොත් ඊයේ වෙච්ච කම් කරච්චල් හිත වෙන තියෙන කම් කරච්චල් අල්ලපු ගෙදෙන කම් කරච්චල් සේරම මල්ලේ දාගෙන පුදුමාකාර කුණු මුල්ලක් බවටපත් වෙනවා. ඒ මිනිස්යා ඉතින් මරණයට තමයි වැටෙන්නේ. නැත්නම් දි รา ජරාවට තමයිපත් වෙන්නේ. එනිසා ගිරිමානන්ද සූත්‍රයේ හැටියට අනිත්‍ය සංඥාව නිතර නිතර වඩනවා නම් ඒ පුද්ගලයා ඊගාවට එන චිත්තක්ෂණයට අලුත් ඉපදිච්ච බබෙක් විදිහට තමයි බලන්නේ. ඊගාට හම්බ වෙන කෙනා ඊගාට එන සැප සම්පත්, නින්දා, ප්‍රශංසා කොයි එකටත් පරණ මතකේ පරණ මතකේ උදව් කරනවා කවදාකවත් නැහැ. ඒ එන දෙයට මුහුණ දෙන නිසා එයාට ඒකට මොනදීමේ ශක්තිය ඒ වගේ මේකට නොසලීමේ ශක්තිය අර වඩාගෙන ඉන්න නිත්‍ය අනිච්ච සංඥාවෙම යටි කරනවා. අනිච්ච සංඥා බැලුව බැලමට රෝග සුව කරන ගතියක් පේන්නේ නැති වුණාට අපි ලෙඩ වෙන්නේ අපි නිත්‍ය සංඥාව නිසා තමයි. මේක නැතිකරන්න නිත්‍ය සංඥාව අයින් කරලා නිරෝගී මනසක් ඇතිකරන්න වෛද්‍යවරුන්ට බෑ. බෙහෙත් වලට බෑ. ඔපරේෂන් වලට බෑ. ඉන්ජෙක්ෂන් වලට බෑ. ඒ ඔක්කොම වැඩ කරන්නේ මේ හිත ලෑස්තිලා ගියොත් තමයි. හිත සූදානම් වුණත් සුව වීම සඳහා හැම වෛද්‍යවරුතුම උදව් කරන්න නැත්නම් වෛද්‍යවරයා කරන්න වෙන කෙනෙකුට පවර. එළිදමට වුන් කන් දෙන්නේ මම විශ්වාස කරන්නේ. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රය බේරන්න වෙන කෙනෙකුට පවරලා නිකන් ඉන්න එකයි කරන්නේ. මොකද ලෙඩාට විශ්වාසය බිඳිලා. ඉතින් ඒක නිසා අපි ජීවත් වෙන හැම වෙලාවකම ඒ අපි ගත්ත අලුතෙන් එන අභියෝගයට මොහොනට චිත්තක්ෂණයට මොනදි මේ ගතිය තියෙන තාක්කල් අපි ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන්. නිත්‍ය සංඥාට ගිය ගමන් වෙන්නේ මොකද්ද? කවදාකවත්ම නිත්‍ය සංඥාව හරහා එකතු කරන කිසිම දෙයක් කවදාකවත් මනසට කරුණා පිණිස හිටින්නේ. මෛත්‍රී පිණිස හිටින්නේ හිටින්නෙම අකරුණාවන්ත දේවල් හිටින්නෙම මෛත්‍රියට විරුද්ධ දේවල් ද්වේෂය. ඒක නිසා ගිය අතීතේ අnderින්න කියලා තියෙනවා. ආපනති අනාගත ගැන තැවෙන්න එපයි කියලා තියෙනවා. වර්තමානයේ මේ දකින අරමුණ දිහා බලලා හෝ ඒකෙත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ අනිච්ච සංඥාවෙන් වඩන ඇති කරලා දෙන උත්තරම தත්වයකට කියනවා අස්විමාන සමුග්ගත සමුග්ඝාතය මම වෙමි කියන දැඩි කුඤ්ඤය බින්ද හෙලීමකට කරණ තියෙන භාවනාව තමයි අනිච්ච සංඥාවත්. ඉතින් අනිත් සිනා බannකොට ඒකාන්තයෙන් මම කියන කුණ්‍ය හෙල්ලුම් කරනවා. එතකොට තමයි ඔය සහලවන්න ගන්න. වක්කාර වෙන්න පටන් අරගන්න. එපා වෙන්නේ ඒකාකාරී වෙන්නේ කම්මැලි වෙන්නේ. ඉතින් යෝගාවචර නැවතත් මේ නිත්‍ය සංඥා සාමමිය වඩ아가න ඇස් දෙක කරලා හයියෙන් උස්ම අරගෙන ආයෙත් භාවනාව නතර කර. ඒ කියන්නේ ඕදෝද මඩි දානවා කියන්නේ. කවදා හෝ මේ නිත්‍ය සංඥා විතර අනිත්‍ය සංඥාට මාරු වුණට එන මේ අපහසුතාව ඒකාකාරී ගති තේරුම් අරගෙන මේක හරහා ගියොත් ඒ යෝගාචරය නිත්‍ය සංඥානේ අනිත්‍ය සංඥා වගේ කරන අනිච්චානුපස්සන වඩන අනිච්චානුපස්සන ඥානයක් පහළ වෙන්න පුළුවන් సంతානයක් ඇති කරගන්න. මම නැවතත් කියන එක කිසිදයක් ඇති කළ බෑ. නැවත නැවතත් ඇති කළ ඇති කළ ඇති කළ යා තේරුම් අරගන්න ඕනේ මේ ඇබ්බැහියට පුරුද්දට කෙලෙස් වල තියෙන කැමැත්තට සංසාර ගතියට අපි නිත්‍ය සංඥාව ගත්තට ලෝකේ ප්‍රകൃතිය නම් අනිත්‍ය සංඥා. අපි දැන් විකෘති ප්‍රകൃති පාඩපත් කරගෙන තමයි මේ ජීවිතයක් ගත කරන්නේ. ඒක නිසා යථාර්ථය දැනගන්න ඕනේ නම් පටන් අර ගන්නකොට නිත්‍ය සංඥාවෙන් තමයි පටන් අරගන්නේ. නමුත් ඒ ජවය ගැම්ම වේගී විපස්සනාට එනකොට අරමුණ පවා නිමිත්ත පවා ගිවන් වෙනවා. ඒ ගිවන් වීම භාවනාවේ ශික්ෂණයේ ප්‍රතිඵලයක් මිස සකකට යුක්තක්වත් සතිය කැඩීමක්වත් සමාධිය කැඩීමක්වත් නෙවෙයි කියලා දැනගන්න පළවෙනි වතාවේ කාටවත් බෑ. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. පළවෙනි වතාව වෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. වෙන කාටවත් ඒක වෙන්නේ ඊට පස්සේ පුත්‍ර ජානන්සේ දහසක් නැයි. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කියන භාවනා කරන මේ මේ ලක්ම වෙනවා. ඒකට අකුල් හෙලන්න එපා. නිත්‍ය සංඥාව වඩලා ඕන දෙයක් ඕන දෙයක් වඩපත් වෙන්න පුළුවන් කියන ධර්මතාවයට මුණ දුන්නොත් නිවන එච්චර දුර නෑ. දැන් තියෙන මැතමැටික්ස් වල අන්තිම ඉහළකට කියන්නේ කැවොස් තියරි කියලා. ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ මූල ධර්මයෙන් පෙන්වන්නේ. ඒක ඔය මෑත අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නැත්තම් මානව දැනුමේ සීමා කඩායමේ ක්වොන්ටම් තියරි එකයි ඔය කැවොස් තියරි එකයි තව එකක් තියෙනවා near death experience කියලා මරණාසන්න මොහොතේ තියෙන අත්දැකීම් තුන ශාල අධ්‍යක්ෂින් භාරයක් අපි නොදන්න පැත්තක් කරලා තියෙනවා. ඒ කවස් තීරික තේරෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඇමරිකාවේ නැගිනිර වෙරළේ සමනලයේ කත්තටු ගැහුවොත් ඒ අත්තටු වේගයට Java කැවුනොත් බටහිර වෙරළේ ටොනාඩෝ එකක් ඇතිකරන්න ඉඩ තිබේ. සුළුසුළුකක් ඇති කරන්න පුළුවන් සමනල තත්ත්වෙන් ඇති වෙන ඒ පුංචි කම්පණයක. ඒ තරම් කස කැවුනොත් යනවා ඕනම දෙකින් ඕනම දෙයක් ඇති කරන්න පුළුවන්. නමුත් මේ භාවනා කරන විපස්සනා භාවනා කරන බෞද්ධයා විතර නිත්‍ය සංඥාවට ආවඩන කෙනෙක් පේන්න නැහැ. මොන හරි ඩිංගක් වෙනස් වෙච්ච ගමන් රෑ 12ට පණිවිඩනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. කිසිම විදිහකට කැමති නැහැ. ඩිංගිත්තක් අත්හැල්ලේ නැතුව හේම ඉටිබබෙක් වාගේ වීඩියෝ රින් හදපු එකක් වගේ තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කවදාරි මතානින් ලෝක කැවෙනවා කැවෙනවා. එසේ කැඩීම පළච්චාවයෙන් ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් නතර කරනවා සියලු දෙනාටම නිත්‍ය සංඥාව සුන්නත් තුලි වේවා කියලා ප්‍රාර්ථනා දැන් මේක වෙලාව දක්වනවා 5ට 10යි. ඉතින් අපි මේ වෙලාවට කරන්නේ ධර්ම දේශනාවෙන් පස්සේ ධර්ම දේශනාවට ගිහිල්ලා තියෙනවා පැයකට විනාඩි 15ක් 20ක් විතර අතර කාලයක්. අපි මේ සම්බන්ධයෙන් වෙන සාකච්ඡා කළ යුතු ප්‍රශ්න නැගිය යුතු එහෙම නැත්නම් විසඳාගත යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා දුරසරමින් නැවත ඉස්සර කියන්න පුළුවන්. හැබැයි අපි තේරෙන භාෂාවකින් නෝටි කරගෙන කතා කරගෙන ගියේවා වැඩිම අපිට ඒක ප්‍රවචන වෙන්න යම් ප්‍රයත්න කරන්න. ඒක ආයෝෂේ නම් ඒක ඉතින් විහිළුව බලන්න ඕනේ. දැන් අපි ඉන්දියාව යන්න ඉස්සලා දැනගෙන හිටියා නම් කායිකාරෝ මේ පිළිත් කියන අපි යන්නෙත් නැහැ. මේ පරිප්පු ගන්න ඕන ඒ කිල්ල මේ ඉඳලා බහන කරන්න තිබ්බා. ඉතින් ගියාට පස්සේ තීලකන කන පරිප්පු නිසා ඉතින් මොනව කරන්නේ? ඉතින් වට වෙලා පිළිත් කියන ඉතින් මොනව කරන්නේ? ඉතින් ඒ කියනකොට සිංහලෙන් කියනකොට තමයි කුයි කුයි ගන්න. අනිත් ඒවට ඕන දෙයක් ඔය කියාගෙන තේරෙන්නේ නැහැ. සිංහල එක ප්‍රයත්නෙන් නැතර කරන්න පුළුවන් වීම එක ප්‍රයත්නෙනේ දෙකක්. පළවෙනි එක තමයි මොන හෝ සද්දයක් අහපුවම සිංහල නොවන දේවල් ප්‍රයත්නෙන් නැතර කරන්න ඕනේ නැත්නම් අපි ඉල්ලලා ගත්ත එකනේ. ඒකන කරදර වෙන්න දෙයක් නැහැ. ඒක පළවෙනි ප්‍රයත්නය. ඒක සාර්ථක වුණාට පස්සේ ඒත් තියෙනවා ඇවිල්ලා කොනහන දෙයක් තියෙනවා දන්න එක. දන්න භාෂාව. මේක කියන්නේ සුද්ධ මේමයි කියන්නේ. සුද්ධ කියනවා භාවනා කරනකොටම කෝච්චිය මගේ උඩින් ගියත් කමක් මොන සද්ද වෙනකම් මිනිස්සෙක් කතා කරනකොට නම් කවදාවත් මට භාවනා කරන්න බෑ. ඒ තරම් මිනිස්සයා මිනිස්ස කතාන්ට වෛර කරනවා. ඉච්චරයි සුද්ධ. ඒක ලස්සනම සුද්ධ කියන්නේ. අපිට ඕන සද්දයක් අහන්න පුළුවන් මිනිස්ස කතාන්ට ඇර. මොකද මිනිස්ස කතාන්ෙන් අපිට මොකද්ද කුප්පන. දැන් මිනිස්ස කතාන්ටත් ග්‍රීක භාෂාවෙන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ථායි භාෂාව නම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සංඥාවට කුප්පන්නේ නැහැ. ඉන්දන්නේ නැහැ. දැන් සිංහල භාෂාව කතා කරන්න ගියාම හරිනම් වෙන්න ඕනේ ප්‍රේමනේ සිංහල බුද්ධ ආගම නිසා එන්නේ මොකක්ද? නැද්ද කින් විතර මේ අකුණ්ඩ එමීට පිළිත් කියන්න බැරිද? පිළිත් කියන්නේ නැතුව භාවනා කරන්න බැරිද කියලා හිතෙනවා. එන්නේ මෛත්‍රියක් නෙවෙයි. මතක තියාගන්න අපේ මුළු ජීවිතේම සැලසුම් කරලා තියෙන්නේ survival of the fittest. මොකක්ද ඒකට කියන්නේ ස්වභාවික වර්ණය හරහා. ස්වභාවික වර්ණයේදී අපිට සෝජාතිකයන් තමයි තර්ජනය එන්නේ. ඒක නිසා රිලෙවෙක් තව රිලෙවෙක් කණ්ඩ ගියාම merciless ඇතුළත ෆයිට් එකේදී දැන් අපි ප්‍රභාකරන් එක ගහ ගන්න ගියාම අපි මදුරුවන් එක ගහ ගන්නවා වගේ නෙමෙයිනේ. රජයේ වශයෙන් සැලසුම් කරලා ගහනවානේ. ඒ වගේ මිනිස්සයා මිනිස්සයාට විතර වෛර කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට තමන් කරන වෛරයෙන් තමයි ඔය වෙන්නන්නේ එහා පැත්තට. මිනිස්සු කියන නමක් ආවොත් සිංහල බෞද්ධ කියලා කියන අපිට හිතෙන මේක බොක්කින් එන සාදරකම කියලා. තන්නේ කර ද්වේෂය දුවන. ඒ නිසා මේ ද්වේෂය ගලවනවායි කියන එක එකකින් ගැලවෙන්න ඉස්ලාමයේ ශබ්ද වලින් කටහඬ වෙන් කරනවා කටහඬේ සිංහල කටහඬ වෙන් කරනවා දැන් අපිට සිංහල කටහඬත් පැත්තෙන් අයි කරන්න පුළුවන් ඒකට අපි අවස්ථා දෙකකින් දෙන්නලා තියෙනවා ඒක නිසා අපිට දැනගන්න ඕනේ අපි වෛර කළ යුතු මෛත්‍රී කළ යුතු දෙයටයි මේ වෛර කරන්නේ අපි ඒකවත් දන්නේ නැහැ එතන හරි විහිළුවක් තියෙනවා එතන ජෝක් එකක් තියෙන්නේ අපි මේ මේ දැන් මොකක් හරි වැරද්දක් කරනවා කියලා හිතන්නේ අපි gedare එක වැරද්දක් කරුවොත් අපිට රිදෙනවා පිටකොල්ලෙක් කරද්දක් කරපුවා අපිට මොකෝ? අපිට ගැඩු ගන්නේ මේ තමන්ගේ කවයිර කෙරුවොත් නේ මොකටද? හරිනම් තමන්ගේ කවයිර කරුවා මයික්කිනේ කරන්න ඕනේ. මයික්කයක් ඉන්නේ අපි මේ මුළු වැඩසටහනම ද්වේෂය අරා ගිහිල්ලා තින අපි මේ බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ කියාගෙන හිටියට මුළු මේ තණ්හාව නිසා මේ සංසාරේ බැඳෙනවයි කියලා කිව්වට තණ්හාවේ හේවණල්ලෙන් තමයි වැඩේ සිද්ධ වෙන්නේ ඒක ඔක්කොම සිද්ධ වෙන්නේ විකෘති ක්‍රමයකට. ද්වේෂය වැඩ කරන්නේ පංචනික ක්‍රමයකට. ඒක හැම වෙලාවෙම গুপ্তයි. ඒ නිසා භූතයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, ගොඩක් වැඩ තියෙනවා. නමුත් අපි දන්නේ අපි දවස මෙච්චර නව නිර්මාණ කරන්නේ වර්තමාන මොහොතට කරන වෛරය නිසා බව අපි දන්නේ. වර්තමාන මොහොත පිරිච්ච ගතියක් තියෙනවා මොකට එනව නිර්මාණ. දැන් අපි මේ වෙලාවේ ඉන්නේ පිරිලා නම් අපි දන්නවා ඊගා මොහොතත් මේ වගේම ඔක පිරිලා නම් අපිට මොකට නව නිර්මාණ. අපිට මොකටද ප්‍රගතිශීලීත්වය? ඔය ප්‍රගතිශීලීත්වයට ඇයි නොබෙල් ප්‍රයිස් දෙන්නේ? ඇයි මන්චීසේ සම්මාන දෙන්නේ? ඒ අක්කු වෛරේ බෝ කරන්නේ. දිගටම බෝ කරන්නේ වෛරේ. උත්තරින්දලා හරියන්නේ ඕක හොඳ නෑ. ඔයිට වඩා හොඳ එකක් බලන්න පුළුවන් තටමපන්. එතකොට එන්නේ මොකද්ද මේ මොහොත බුද්ධ විදින්නෙත් නෑ. ඌ හැමදාම තටමන එකෙක් මිසක් කවදාකවත් උඩ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් නැහැ. ඉතින් මෙච්චර හෙල්ලම් කරලා එක එක අත දෙන්න ගිහිල්ලත් නැහැ. බුදුහාමුදුරනේ ඊට වඩා කොච්චර හොඳ මිනිස්සුයෝ මේ වර්තමාන මොහොතේ සැපෙන් ඉන්නවා නම් අපිට අර ඔක්කොම ලකින මූට නිර්මාණශීලීත්වයක් නැහැ. මූට ප්‍රගතිශීලීත්වයක් ඔයie මේ කඩියදී ඉන්නයි. මේ ජෝක් එකයි මම මේ කියලා දෙන්න හදන්නේ. කවදාක සන්තුෂ්ත වෙන්නේ නැති අසීමිත ආශාවකින් දුවන ගමනේ එකෙක් නතර වුණොත් අනු සේරම ගෙතලා ඌව මරනවා. කැමති නෑ. කවුරු හරි සන්තෝෂෙන් ඉන්නවා දකින්න පෙන්වන්න බෑ කාටවත්. කවුරු හරි කිව්වොත් මට ප්‍රශ්නයක් නෑ මම ওই ජොලියේ ඉන්නවයි කියලා කොම් කරනවා. උට නිර්මාණශීලීත්වයක් නෑ. උලඟ ප්‍රගතිශීලීත්වයක් නෑ. ඌ නිකන් නිකමෙක් කියලා. ඉතින් ඒක නිසා අපේ ජීවිත සැලැස්මේදී ස්වභාවික වර්ණයත් බලවතා ජයගනික් කියන සෙල්ලම හරහා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා එන හැම එකක්ම ත්‍රෙට් එකක්. ඒ ත්‍රෙඩ් එක නැති බවට පත් කරගන්න අපි අරසාව සලසගත්තට පස්සේ තමයි අපිට නිින්ද යන්නේ. ඒක හැම වෙන වෙලාවකම මේ මෛත්‍රී මුවාවෙන් ක්‍රියාත්මක වෙන ද්වේෂය, කර්මා මුවාවෙන් ක්‍රියාත්මක වෙන මේ ගතිය දැක්කට පස්සේ කියන්නේ මොකද්ද කියන්න ඕන වෙලා තියෙන්නේ මොකක්ද? කරන්නේ මොකද්ද? කෙරෙන්නේ මොකද්ද? මෙතන අපේ න්‍යායපත්‍රයක් නැහැ. අප හරහා ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් වලට ඕනේ දේ. උනාට පස්සේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හතලා තියෙනවා. කිව්වොත් මුළු ජීවිතේ පුරාම කරන්නේ ඕකනේ. අපිට මොනම දෙයක්වත් ඊගාදේ මේකයි වෙන්නේ කියලා සැලසුමක් හදන්න පුළුවන් ගතියක් හීනකින්වත් තියෙනවා. කවදාකවත් නෑ. වෙන ඕනෙම දෙයක අපි දන්න දහංගටේ දානවා. දාලා හරි ගියාට පස්සේ නිදහසට කරනෝ කියන බොහෝම උසස්තාවලකට. ඔච්චරයි මිනිස්සයා කියලා කියනවා. ඔච්චර ශිෂ්ටාචාරය කියලා. ඔකට hina හිටා මොකද්ද තියරන්නේ? hina වෙන්නේ අපිටම තමන්ට නේ hina වෙන්නේ සංඝාදී ඉස්සරහට ගිහිල්ලා ඔය කොච්චර දේශනා කරුවත් කොච්චර උඹ සරිත සෝදනයක් කරුවත් ඔය ඔක්කොම උනාට පස්සේ දෙන අර්ථකථන මිසක් ආ ඉන්න තියෙන දෙයකට වචනයක් කියන්න පුළුවන් චෙකුට කියන්නේ බෑ. චෙකුට කියන්නේ මෙන්න මේ විහිළුව දැක්ක නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා මේ ලෝකයේ මෙච්චර දුක තියෙද්දී මේ ලෝකේ කෙලින් හිතන්න පුළුවන් වෙන්නේ මේ හාස්‍ය තියෙන නිසා. මෙච්චර දුකක් වඳගෙන ඉන්න මනුස්සයාට මේ හිත වැටෙන්නේ නැතුව කෙලින් කරගන්න පුළුවන් වෙන්නේ සාහිත්‍ය සහ හාස්‍ය නිසා. ඉතින් හොඳට මේ ආධ්‍යාත්මික ජීවත් වෙන මනුස්සයා හැම කෙනෙක්ගේම දුක ආහාරයක් කරගන්න. මේ මිනිස්සු වමනාවෙන් මේ දුක ඉල්ලගෙන කන හැටි ඒක ලියලා ඒ මනස ඒ ආඩම්බරයක් කරගන්නවා, කනවින්දමක් කරගන්නවා, අයිතිවාසිකමක් කරගන්නවා. ඒ ඒකට මහා ලොකු අර්ථකථන දෙන්න හදනවා. ඉතින් මේක හිතක් කරන්නේ ඕකමයි. ඉතින් මොකද්ද ඔක හොදලා දීලා ඇති වැඩේ? ඒක නිසා හොඳම වැඩේ දැනගන්නේ මනුස්සයා හිතලා කෙරුවොත් නම් කක්කම තමයි. සිද්ධ වෙන දේ කියනවනේ 100ක් අර. අව නැවතත් කියනවා. ඒ හිතලා කරුවොත් හේරකෙම මනුස්සයා තමනුත් කියලා සගෙන තියෙනවා මානව වර්ගයටත් කැතනමක් ඇති කරලා තිනවා සීද්ධ වෙන දෙයට පුරුදු වෙන්න හදන බාලදක්ෂිකාවක් ඇති නෝ බාලදක්ෂෙක් ඇති යෝගාවචරයක් ඇති කිසිම දැන් කෙරෙන්නේ නැව ජොලිය ජීවත් එන ඕන දෙකට ලෑස්ති වෙනවා ඉතින් ඒක මම හිතන්නේ ශිෂ්ට සමාජයේ බාර ගන්න කැමති වෙන එකක් නෑ ශිෂ්ට සමාජයේ තන්නේ හිතා බලලා කටයුතු කරන එක නම් බොහොම උසස් යාට සම්මාන දෙන්න ඕනේ උපාධි දෙන්න ඕනේ මොකද මේ මාංශයතර පරිප්පු කන කෙනෙක් ඇත්තේ එන දෙයට ලෑස්තිලා ඉන්න අවුරුදු 6 දක්වා ඉන්න කුඩා ළමයා හැමදාම ජොලියයි. මොකද ඌලඟ සැලසුමක් නැහැ. ඌ දන්නවා අම්මා පුළුවන් නම් කන්න දීපන් අම්මට ලැජ්ජා නම් හෙළුවේ වහපන්. මට වෙ ලැජ්ජාවක් නැහැ. වහනේ කෙරුවා කියලා කක්ක කෙරුවා කියලා ඌට ලැජ්ජාවක් තියෙනවා. අපිට දැන් මෙතන කක්ක ටිකක් ගියොත් මොකද වෙන්නේ? මොන කෙලියක් වේද මෙතන දැන් කාටද නිකන් මේ මොකද මේ? ඇයි මේ? ඇතුලේ තියෙනකොට හොඳයි එළියට ගිය ගමන් ඉවරයි. ඒකට අර පොඩි කාලේට පොඩි කාට කිසි ගාණක් නැහැ. ඉතින් අපි හිතනත් පොඩි ගන්න නොදැනුවත්කම කියලා. නොදැනුවත්කම නිසා හෝ වේවා ඌට එකකින් ආතතියක් නැතිකම. ටෙන්ෂන් එකක් ගන්න නැතිකම. බුදුහාමුදුරු කියන ඌට මං රහත් කියන්නේ නැත්තේ ඒක ඒ බව දන්නේ නැහැ. එච්චරයි වෙනසද. බුදුහාමුදුරු අපිට කියන උඹ දිනු කරපන් හිත මෙහෙම ඉඳගෙන පොඩි ළමයිගේ මනස හදාගනින්. කක්ක ගියයි කියලා උඹට මොනව කරන්න ඉතින්? ඉතින් ඇතුලේ තිබුණ එක එළියට ගියා ඉතින් මොනව කරන්නේ? කෙල ටිකක් හොටු ටිකක් එළියට මුත්‍රා ටිකක් පිටු. ඒක නිසා ඒ ආතතිය නැතිකම ඒක ගණන් ගන්න නැතික නෙවෙයි මේකේ තියෙන්නේ ආතතිය කියන්නේ දුකක් මවලා ගන්න එකක් වදලා ගන්න එකක් චේතනාවෙන් ගන්න එකක් ඒක අමනයි. ඒක නිසා ආතතිය එන දෙයට මුහුණ දෙනවා කියන එක දැක ගන්න පුළුවන් අපිට. අපි අර වගේ භාවනා කරනකොට මේ අපි එක එක එක එකට ප්‍රතික්‍රියා කරන ගතිය අඩු කරන අඩු කරන අඩු කරන යනකොට පේනවා මේක ස්ටේජස් කීයකින්ද කඩන්න පුළුවන් වෙන්නේ. දැන් බීටි වුණා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් එයා භාවනාවට අභව්‍ය කෙනෙක්. එයාට මේ වාසනාව නැහැ. නිසා අපිට කන් තියෙන්න ඕනේ බීරෙක් වගේ ක්‍රියාත්මක වෙන්න. බීරෙක් වගේ අහගෙන ඉන්න ඕනේ. දැන් හොඳට මට බයිනවා. මට හොඳට මතක නම් පන්දිචාරාමේ ඉඳද්දී ලංකාවේ ගියා උපාසකම්මලා වගේ. ඒකත් මම සෙම්මන්ගොල්ල ඉඳලා ඒකට කිව්වා මම ඉන්නේ 4ට හිම්බිලත් වෙන්නේ 6 විතර මේ පන්දිචාරාමේට එනකොට එන්නේ. ඉතින් මං යනකොට රැය වෙලා. දැන් මේ ආපු මිනිසුන්ට ආසන හදනකොට පිටට කට්ටිය නිසා පන්දිචාරාංශෙත් ඉලියට ආවා. එල ආසන හදලා මට බනිනවා බයිනවා බයිනවා හෝ ගහලා හයින් පස්සේ ගෙන්නේ මොකටද කියලා. දැන් මට බුරුම තේරෙන්නේ නැහැ. සයිඩුට තේරෙනවා බරපතල වචන දැන බැලන තේරෙන්නේ සරලව බණින්න හදනකොට සතියේ. මට සරල භාෂාවෙන් බණින්න වෙනම ප්‍රයත්නයක් ගන්න බෑ. ඒකට සයිඩුට hina යනවා. මම කරගෙන බලන හිටියා මේ මම සයිඩුට කිව්වා ගොම්මන් වෙලාවේ අමුත්ත ගෙන්නන්නේ ඇයි කියලා. ඉතින් ගොම්මන කියන වචනේ මම බුරුමෙන් දන්නේ නැහැ. දැන් සයිඩුට කියන්නේ ඉර බහිනවයි කියේ. ඒක ඉතින් කියනකොට බණින්න බෑනේ. ඒකට මට තියෙන මේ භාෂාව දන්නේ නැති නිසා මං අන්තිමට ගියා සයිඩ් තේරුනේ නැහැ කිව්වා. නළුව පරාදයි. මට තේරුණා නම් මට තාත්ත ටෙන්ෂන් එකක්. මං තේරෙන එක තේරෙන්නේ නැතුව වගේ නෑ වුණා වගේ හිටියා. ඊට පස්සේ පරිවර්තකේ දාලා තමයි බණින්න වෙන්නේ. මට ඒක හිත වෙනකොට පහුවෙන්දනේ බණින්නේ. එනකොට තීරුමක් නැති වැඩක් නේ ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මේ බැනුමක් වයින්නකොට ඒකෙන් හිත රිදව ගන්න කොච්චර ප්‍රවේශමෙන් අහන්න ඕනද කියලා හිතන්න. අපිට කවුරු හරි බනිනකොට ඒකෙන් හිත රිදව ගන්න මොකක් කළාට හිතලා ගන්නෙ ඒකට සාව කිරිබද්ද ඥානදාමතුරු කියනවා බණකදී අපිට මේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ පාළි පාඨයක් කිව්වහම බුදුරජාණන්සේ කොටේෂන් එකක් අනේ අපිට මතක හිටින්නේ නැහැ අනේ අපිට පාළි තේරෙන්නේ නැහැ. හොන්ට කුණුහරුප දෙකකින් බනින්න කියනවා. හොන්දට අකුරෙන් අකුරට කටවුල් කරපටි සේරම මතක හිටිනවා. අරක අහවල් වෙලාදී මට මෙහෙම බැන්නේ. මේ වචනේ කියලා බැන්නේ කියලා ඒක ගලේ කෙටුවගේ මතකේ ඉන්න කුණුහරුපේ හින්දා. ඒකට තේරෙන්නේ අපිට මොකටද කැමති කියලා. බුදු වචන තේරුම් ගන්න බෑ. මතක හිටින්නෙත් නැහැ. කුණුහරුපෙන් දෙක බැන්නොත් ඒ නිසා පත්‍රකාරයෝ පුළුවන් තරම් කුණුහරුප පත්‍රේ දානවා. මොකද බත් කන්න තු කියවනවා. ඒකේ දාන්න බලන්න ඔය ගිරිමානන්ද සූත්‍රයෙන් පත්තරේක දානකොට ඉවරයි. පත්තර කුම්මන ඉවරයි. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා නැද්ද කියන විතරක්. අපිමයි පත්‍රකාරයා ගන්න, අපිමයි පත්‍රකාරයා හදන්න, අපි පත්‍රකාරයට බයි. අපි කියන කැතකම තමයි පත්‍රෙන් පේන්නේ. රටේ තියෙන ප්‍රවෘත්ති වලින් පෙන්නන්නේ පාඨකයා කියවන්න කැමති දේ. ඒක කැමති ගොඩක් වුණු හරප තියෙනවා. ගොඩක් ස්ත්‍රී දූෂණ තියෙනවා. ගොඩක් අපරාධ තියෙනෝනේ. ඒ කියන්නේ චිත්‍රපටි ඇක්ෂන් පැක්ට් තියෙනවනේ ඔක්කොම බලන්න යනවා. මේකෙන් පේනවා අපි ගන්න අරමුණු වලට තියෙන වර්ණාවශෝෂණයක් එන එක නෙවෙයි. වර්ණාවශෝෂණය තීන්දුව කරන්නේ මගේ රුචි අරුචිකා. ඒකට කියන උපදී සම්පatti කියලා. සරුවචන සඳහන් කරනවා පුසන්ති පස්සා උපදීන් පටිච්ච. Tamante ene ස්පර්ශය අහවලදී ගන්නවා අහවලදී එපයි කියලා තීන්දුව කරන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් ටික. ස්පර්ශ තියෙනවා. තායකට හඬක් තියෙනවා සිංහලකට හඬක් තියෙනවා කපුටොත් කෑ ගන්නවා රිලෝඩ් පනිනවා නමුත් අපිට ප්‍රශ්න තියෙන්නේ සිංහලකට හඬ විතරයි. මොකද ඒකට අපි සෙන්සිටිව්. අපේ වර්ණාව සෝසනේ තියෙන්නේ එතන. ඒ වෙලාවේ ස්පර්ශත් තියෙනවා. රූපත් තියෙනවා. ඒක මොකක් ප්‍රශ්න නෑ. දැන් ශබ්ද තියෙන ප්‍රශ්න දෙන්නේ ශබ්ද සිංහල ශබ්ද. ඉල්ලගෙන කරන පරිප්පු කියලා මේකට කියන්නේ ඇදගෙන නානවයි කියලා කියන්නේ ඕකට තමයි. මේක දිහා බලන්න පුළුවන් නම් අපි ඉන්ෆ්ලික් කරගන්න හැටි එක එක දේවල් ගොඩක් දේවල් තියෙනවා හොඳ පීයක් කරන හොඳ ස්ටේන්ලස් පීයක් කරන එන ගන්නවා. මොකද පීය හරි ෂෝක්. දෝතින්ම එන ගන්න. අනික මලකට කාපු පී විසිකරන එක ඇන්නට ඇනෙන්නේ නැහැ නේද? මේක දිහා බැලුවා නම් අපිට වෙන කිසිම වෙලාවක මේ විහිළු දර්ශන බලන්න ඕන කමක් නැහැ. විහිළු දර්ශන වල DVD සල්ලියට ගන්න ඕනේ නැහැ. මුළු ජීවිතේ පුරාම තියෙන්නේ මේ ද්වේෂයත් එක්ක යන සෙල්ලමක්. හැබැයි අපි පෙන්වන්න හදන්නේ අපි කියන්නේ බොහොම කරුණාවන්ත සාන්ත දාන්ත කට්ටිය කියලා කියනවා. නමුත් යටින් යන්නේ දිගටම ඕජාවක්. වැගිරෙන ඕජාවක් තියෙන්නේ ද්වේෂත් මුළු ලෝකෙම තියෙන දැනුම ලෞකික ඥාන සියල්ලටම තනි වචනේ තමයි ද්වේෂය. මුළු ලෝකෙකින් ගන්නම ඔක්කොම ද්වේෂය බුදුහාමරංගේ මේ නෛර්යානික සීසත් ධර්ම විතරයි ඒක පෙන්ලා දෙන්නේ. ඒක දැනුම කියන එක පාවිච්චි කරන්නේත් නෑ. ඒක විතරයි බුදුහාමුදුරුවෝ කියන්න හදන්නේ මේවා එකතු කෙරුවට කවදාකවත් මැරෙන්නකොට සන්තෝෂයෙන් මැරෙන්න වෙන්නේ නැහැ වැඩියෙන් දැනුමතු මෙකනට වැඩියෙන් කනගාටු වෙන්න සිද්ධ වෙනවා මොකද ඕක නෙමෙයි දැනුම කියන්නේ ඕකෙන් කවදාකවත් උඹ උඹට උඹ කවුද කියලා තෝරන්න හම්බ වෙන්නේ නැහැ අරයා මෙයා ගැන වල්පල් කියනවා ඒ වෙනුවට නතර වෙලා ඇස් දෙක වහගෙන ඇතුළට ගනි ඇතුළට ඇවිල්ලා මේක ඇතුලේ යන මේ සෙල්ලම බැලුවොත් මේක ඩිකෝඩ් කරනවා කියන එක මේක ස්වභාවික ක්‍රමයට ගන්නවා කියන එක ප්‍රධානම බාධාව තමයි අපි ඉගෙන ගත්ත දේ. ඔක්කොම ඩීලර්න් කරන්න වෙනවා. ඒවා ඩිකන්ස්ට්‍රක්ට් කරන්න වෙනවා. එදාට තමයි අපිට එන සංඥාවක් ඇති හැටි දකින්න පුළුවන්. අපි දැන් බලන්නේ මේ දැකපු කණ්ණාඩිය හරහා අපි දාගෙන ඉන්න අපේ දැනුම කියන්නේ අපේ බලපුලුවන් කාර්කම කියන තණ්හාමාන දිට්ඨි කියන කණ්ණාඩිය හරහා පෙනෙන නිසා මොනවාට වුණත් අපි ප්‍රපංච හරහා දකින්න. ඒ ප්‍රපංච කරණේ දිහා බලන්න පුළුවන්කම තියෙන්නේ වැරද්ද සිද්ධ වෙනකොට. වැරද්ද උනන කමන්නේ වැරද්ද දිහා හොඳට බලන්න පුළුවන් නම් මේ කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ කොහොමද මෙව හරහා තණ්හා මාන දිච්ච වැඩෙන්නේ කියලා බැලුවොත් මම හිතන්නේ මනුස්සකම අපි පාවිච්චි කරාවේ. ඒකෙදි සතිය වඩන වෙලාවේදී අපි සිල්වන්ත ගුණවන්ත පරිසරයක හිටියට සතිය පාවිච්චි කරන්නේ වැරද්දට තමයි. අත්තරද්දට තමයි. එහෙම නැත්නම් අපිට වෙන අභාග්‍ය සම්පන්න දේවල් වලදී සතිය ඇවිල්ලා පෙන්නලා දෙනවා සංසිද්ධිය හරහා. නමුත් අපි ඒක පෙරද්දක්, පෙරදුමක්, පෙරදුමක් අත්තරද්ද කියලා බැලුවොත් අපිට ඒ බුද්ධිය නැති වෙනවා. ඉතින් මෙතන මම දන්නේ මම පුදුමාකාර ජොලියක් තියෙනවා. පුදුමාකාර සතුටක් තියෙන්නේ වර්ධින හැම වෙලාවකම සතුටක් එනවා. අන්න දැන් තමයි හරි ගියේ කියන්නේ. හරි ගියේ කියලා හැම වෙලාවෙම දැනගන්න මගේ වචන තමයි කියලා වුණා. ඉතින් උඹ දෙන්නේ බයින ඒ වචනේ ඉච්චර හොඳ වචනක් නෙවෙයි කියලා. කියලා වෙනවයි කියලා කියන්නේ හරි ගියයි කිව්වනම් තණ්හාව ඇවිල්ලා. හරි ගියයි කිව්වනම් මාන්නය ඇවිල්ලා. හරි ගියයි කිව්වනම් දෘෂ්ටි ඇවිල්ලා. වර්ධින හැම වෙලාවෙම තණ්හා මාන දෘෂ්ටි කරනවා තමයි කෙලෙස් සහිතව. නමුත් ඒකටයි මේකටයි සමහිත දැක්වීම තමයි බුදුහාමර අපෙන් ඉල්ලන හරි ගියත් වැරදුනත් දෙකටම සමහිත දැම්මොත් හරියෙන් අපිට සන්තෝෂයක් දෙන්නේ නැහැ වැරදුනා කියලා පශ්චාත්තාපෙකුත් නෑ අපිට මොකද ඒක සාමාන්‍යයෙන් දිරවන්න අමාරුයි. තේරුම් කරගන්න අමාරුයි. ඉතින් අපි ඔය දෙන්න නම් දෙකම එක කොට නැගිල්ලට කොට වෙන්නේ. ඉස්සරහින් කොට වෙන එක නම් හොඳයි, පස්සෙන් කොට වෙන එක නම් විලා පිටින් උත්තර දකුණ පස්සේ ඉස්සරහ කිව්වට කොට වෙන්නේ කොයි දොරෙන්කට වුණත් එක තැනට. උද්‍යප්පේ ඥානෙට කොට වෙන්න පුළුවන්, ආනාපානෙන් කොට වෙන්නත් පුළුවන්, පිම්බි මැකිලෙන් කොට වෙන්නත් පුළුවන්. සිංහල බුද්ධ ධර්ම බලන කට්ටිය කියන්නේ ඉන්දිය නැගලියෝ පස්ස දොරෙන් ගොඩ වීමක් වගේ. අනපාණි කට්ටිය විතර ඉස්සරහ දොරෙන් ගොඩ වෙන්නේ කියලා. කොහෙන් ගියත් කමන්නේ නැහැ කොහොමද නැගිටලා ගියා නම් අපි වැඩේ කරගන්න එකයි තියෙන්නේ. ඒක නිසා ඔය ඔක්කොම භාවනා ක්‍රම ගුරුකුල වාද සියල්ලම තියෙන උද්‍යප්පේ ඥානෙ දක්වා විතරයි. ඉන් එහාට ඔක්කොම එක ඔක්කොමලා වැටෙන්නේ එකම හයිවේ එකට. එතකන් තමයි ඔය එක එක ලයිට් ට්‍රැෆික් හරහා ට්‍රැෆික් ජෑම් හරහා දාගෙන දාගෙන යන හයිවේ එකට වැටුණාට පස්සේ අරමුණක් නැහැ නේ උද්‍යප්පඥාණයෙන් එහාට අරමුණක් නැහැ. පිම්බීම හැකිලිම දිගේ ආවත් මම දකුණ හරහා ගියත් උද්‍යප්පඥාණය මේ ආනපානිය හරහා ගියත් ඉතින් පරිලහට තමයි ඒව බලපාන්නේ. ඉතින් එහාට දෙයක් නැහැ. ඉතින් එතෙන්ට එනකන් අපි කොයි බයි රූට් එකේ කොයි සයිඩ් රෝඩ් එකේ ඇවිල්ලා දැම්මත් හයිරල් වලට දැම්මට පස්සේ ඒක අහන්නේ ඔබ කොයි පාරේ දාවි කියලා. ඒ නිසා ඉස්සරහවසේ කී එකක් අල්ලලාමට දෙන්නේ. ඒක ඇල්ලුවාට පස්සේ සුද්ධ කරලා දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ ආවේ නැත්නම් ගෙදර ගෙනිලා ගියා ධම්මජීව ආමතුරු කිව්වා ආනපාන කියන්නේ ඉස්සරහින්තර යන එක බය. පිළිවෙලකට පස්සතර යන එක කියලා ඉතින් නඩු. ප්‍රශ්නේ ආවට පස්සේ නම් අතුරු ගහලා විස්තර කරලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවල මෝඩකම තිබුණාට මොකද්ද මොකද්ද හෙලිදරව්වක් තියෙන්නේ. හැබැයි ඒකට ලැජ්ජ බය නැතුව මොන දෙන්නේ. මොන තාරසා කරන මට්ටමේ ප්‍රශ්න ඇහුවොත් කරන්න බෑ. ඒක මමත් පතුරු ගහන්නේ සූරයි ටික. දීපු ගමන් පතුරු ගන්නවා. ඉතින් ඒක නිසා සමහර බයයි මේ ප්‍රශ්න අහන්න බයයි. ඒක හොඳයි නැත්තම් මේක හේට වෙනකන්වත් ඉවර වෙන්න ගන්න නැහැ. දැන් යන්න ඕනේ මට. ඒකදී ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඔක ලස්සනට විස්තර කරනවා. රූපයක් දැකලා සද්දයක් අහලා ගඳක් රසක් පහසක් වෙච්චහම පෘථග්ජනයාට මනාපමනාප දෙක පහළ වෙනවා. ඊට පස්සේ එයා තවදුරටත් රූපෙත් එක්ක නෙමෙයි වැඩ කරන්නේ මනාපමනාප දෙකත් එක්ක පටලවා ගන්න. දැන් රූපයක් දැක්කා. දැකගම අමනාපේ පහරන පස්සේ තවදුරටත් ඒ රූපේ ඔන්න රමනාපේ දිගේ තීන් තොරන් ගහකට කතා හදාන යනවා. ඒකට රූපෙ ගිහිල්ලා ඒත් යාර කතාව දිගේ යනවා. ඉතින් යාට අනා අප්‍රමාණ කෙලස් රාශියක් පහළ වෙනවා. මෙතනින් පටන් ගන්න කවදා හෝ ඒක නතර වෙනවා. දැන් මේක පුද්ගලයා දකින්නවා අර වගේම අමනාපයක් පහළ වෙනවා. එයා දකින්නේ රූපේ නිසා පහළ වෙච්ච අමනාපය මිස මේ අමනාපය දකින්නේ. ඒ අමනාපයක් අහ වෙනවා. ඊට පස්සේ අමනාපය පිටපත ලැජ්ජිත වෙනවා. ඒක දුකක් බව දන්නවා. ඒක මේ පිළිකුල් කරනවා. රූපේ වෙනයි රූපේ නිසා මට අමනාපයක් පහළ වුණා කියන එකට පිළිකුල් කරනවා. මගේ නොහැකි ආව මගේ භාවනා අඩුකම. මගේ අභාවිත මනස නිසායි මට මේ අමනාපේ පහරණේ අමනාපේ මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ ආත්මේ කරගන්නෙත් නෑ රහතන් වහන්සේට තියෙන්නේ මේ රූපය අසුභයක් අසුභේ ධනවන රූපයක් කියලා එයාට ඕන නම් මේක සුභේ දකින්න පුළුවන් අට ඕන නම් උපේක්ෂා කරන්න පුළුවන් අසුභේ අසුභ වශයෙන් දකින්න පුළුවන් ඉතින් සුභ දර්ශනයක් රහතන් වහන්සේ තුන්නම් මේ සුභ දර්ශනේ අසුභේ දකින්න පුළුවන් සුභේ දකින්න පුළුවන් උපේක්ෂාව දකින්න. එතකොට මේ රූපේ මොනවා වුණත් උන්වහන්සේ රිමෝට් කන්ට්‍රෝල් එකට අහු වෙන්නේ නැහැ. ඕනනම් අසුබ ගන්න ඕනනම් රූපේ ගන්න. ඒක නිසා යා ඉබේ පහළ වෙන රාග ద్వේෂ මොහොන අසුබ අසුබ වලට යටත් නැහැ. ඒක ඔක්කොම වශී කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට කියනවා අරයත් විපූර්වණේ නැත්නම් අරයත් ප්‍රති අප්‍රාත්‍යහතිය කියලා. කොයි දේ දැක්කත් කැමති නම් සුබේ පහළ කරන්න පුළුවන් කැමති නම් අසුබෙට දාන්න පුළුවන් නැත්නම් කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් මේකේ තියෙන අසුබේ මෙහෙමයි බලන්නේ කියලා. මේ දර්ශනේ අසුබේ බලන්න මෙහෙමයි කියලා වෙන කෙනෙකුට කියලා දෙන්න. මේක දිහා බලලා උපේක්ෂා වෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන්. මොකද රූපයෙන් විනය පූර්ණ විනය මුක්තයි. දෙන්නලා තියෙන්නේ. ඒක රහතන් වහන්සේට හම්බෙන විශේෂ ආශ්චර්ය බලයක්. රූපෙට බෑ රහතන් වහන්සේට කුප්පන්න. රහතන් වහන්සේ දුන ඕන රූපේ සුභයක් විදිහට අසුභයක් විදිහට මම මේ උපේක්ෂායක් විදිහට දැක ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි දකින්නකොටම සුභයක් හරි අසුභයක් කියන්නේ නැත්නම් මනාපමනාප දෙක රහතන් වහන්සේට පහර වෙනවා. පහරනකොට තවදුරටත් ඒක වශී ඒකට වශී වෙන්නේ නැහැ. ඒක තමන් වශී කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නැත්තම් කියනවා නම් කියන තියෙන්නේ රහත් වෙනකන් අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. අපේ බොත්තම තදගොන්න අපිට රාගය. අපේ බොත්තම තදගොන්න අපිට ද්වේෂය. අපේ බොත්තම තදගොන්න අපිට ආසාවයි. ඒක අපිට වළක්වන්න බෑ. ඒක අපිට තාතිකයි. ඒ ඒ channel එකේ අනිවාර්යයෙන් මේක දකින්නකොට රාගෙදී රාගෙ දක්වන ෆොටෝ එකක් පිටි ගහගෙන ඉඳලා බල බල දකින්න දකින්න වෙලාවේ ෆොටෝ එකෙන් රාගෙ මතු කරගන්න. ද්වේෂෙ මතු කරගන්නවා. මොකද අපි පිටි ඉඳලා තමයි අපිව කන්ට්‍රෝල් වෙන්නේ. අපි දාසයි. අපි අපි වාල් අපි බද්දලයි. අපි මේ ඒකයි අපි මේ දකින දකින දේවල් සුභ අසුභ වශයෙන් වෙන් කරගෙන තැන් තැන් වලට දේවල් බලන්න යන්නේ සුභාසුභ කියලා අපි නම් කරගෙන තියෙන්නේ අපි රිමෝට් කන්ට්‍රෝල් එකේ යටතේ වැඩ කරනවා. රහතන් වහන්සේලා කොතන ගියත් එකයි. හන්දේ මම අහපු මේ දීප උත්තරෙන් අහපු ප්‍රශ්නට සාධාරණ උත්තරයක් ලැබුණාද කියලා. සත්‍ය නිසා එතකොට අඩු ගානේ දන්නවා මේ සුභයාශිවි මතුනි ඇහෙන් රූප දැකීමක් කරා කියලා සතිය කියලා දෙනවා යාට. නැත්තම් කණේ සද්දයක් ඇහිම නිසා නාසයෙන් ගඳක් දැකීම නිසා කියලා චිත්‍රය හොඳට පේනවා. එතකොට යාගේ හිත ඉන්ද්‍රියේ නතර වෙනවා. රූපෙට යන්නේ ඉන්ද්‍රිය යාමයි මේ ඇහැට රූපේ වැදුනා. තවදුරටත් මේ රූපෙත් එක්ක ගඳ නැගා වැඩිච්ච රූපෙ නිසා මට රාගේ පහරනවා. මනාපේ පහරනවා. අමනාප පහරනවා කියලා මෙතනින් නතර කරනවා. එෂා තවදුරටත් ඒ රූපේ බදා ගන්න යන්නේ නැහැ. වෙන් කරන් යන්නේ නැහැ. මෙතන ඇනලිසිස් එකක් කරනවා. රූපේ නෙවෙයි දකින්නේ දැකීම දකින්න. දැකීමේ යාන්ත්‍රණය දකින්න. එතකොට රූපයෙන් එතකොට විනිර්මුක්ත වෙන්න ඕනේ දැකීමේ යාන්ත්‍රණය දකින්න. අපිට චිත්‍රපටිය බලන වෙලාවේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බලන්න වුණොත් චිත්‍රපටි බලන ඉස්සරහා බලන්න ඕන ප්‍රොජෙක්ටර් බලන්න පිටිපස්ස බලන්න බෑ. පිටිපස්ස බලනකොට චිත්‍රපටිය බලන්න බෑනේ. ඔට්ටුයි. අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වේ ඒකයි. චිත්‍රපටි බලන ගමන් පොඩක් ප්‍රොජෙක්ට් එක දිහා බලපන්. මේ හතරස් කොටුවකින් තමයි මුළු චිත්‍රයටම එළිය වැටෙන්නේ. ඒකේ ඒ රූප හතර මේ අද්දතිය ගිහිල්ලා පිටියට වදිනකම් ඥාන පිරිමි නැහැ. දැන් අර මැද තියෙන සිගරට් තුමට වදිනවනේ නලියන හැටි. ඒකේ ඥාන පිරිමි නැහැ. ඉස්තිර පිටියට වැදිච්ච ගමන් මේ කොල්ලා, මේ දුෂ්ටයා, මේ මල් ගහ, මේ සින්දුව, මේ ෆයිට් එක ඉතින් අප්ලිකක බලනවා. ඒ කැමරාව දන්නෙත් නෑ, ප්‍රොජෙක්ටර් එක දන්නෙත් නෑ, චිත්‍ර වර්ණ දන්නෙත් නෑ. මේ මොඩයා <laughs> මේක බලලා ගෑණියෙක් දැක් අල්ලනවා. හැම වෙලාවෙම එකම ආලෝක ධාරාවක් පිටත් වෙන්නේ ස්පාක් එකේ. කොටු හරාගිල සෙලුලොයිඩ් එකේ තියෙන ටිකෙන් තමයි සෝකාන්තයක්ද සුඛාන්තයක්ද හින්දි පරි හින්දි ෆිල්ම් එකක්ද කලර්ද බ්ලැක් ඇන්ඩ් වයිට්ද ඔක්කොම තියෙනවා සෙලුලොයිඩ් එකේ ඉතින් තුම සෙලුලොයිඩ් වීරයෝ ඉන්නේ අපි තමයි. ඉතින් මේ චිත්‍රපටිය බලන පෙන්න දිහා බලන්න ගියොත් චිත්‍රපටිය බලන්න වෙන්නේ. අපරාධයේ දවස් 760 ගැලරියට හරි පාඩුවේ 760 පාඩුවේ මොකද ප්‍රොජෙක්ට් එකේ බල බල ඇවිල්ලා තියෙන්නේ චිත්‍රපටි චිත්‍රපටි බලලා ඒ නිසා අපි මේ නටන නාටකෙම භාවනා ටික ගියා මේ ජීවිත නාටකෙම අපි සමුගන්න වෙනවා අඩු ගන්න ඒ චිත්තක්ෂණය මේ සමුගන්නකොටම කාම ලෝකේ ඉන්න මිනිහට තේරෙනවා මෙයාට පැන්නන්නේ අනුම සෙන්සිටිව් එකක් තියෙනවා කාම ලෝකේ ඉන්න මනුස්සයට පේනවා අරු භාවනා කරනවා කියන. ඌගේ සමාජිකත්වය නැති කරන ඌව කපනවා. කාම ලෝකේ ඉන්න බෑ පැසෙල්ලම් කර කර කාමෙම කරන්නේ. කාම නොකරන කට්ටිය කාම ලෝකෙන් ඉල්ලනවා. කපන. අබිනිෂ්ක්‍මණය කරන්න ඕනේ. දැන් චිත්තපටිය බලන්නයි ප්‍රොජෙක්ට් බලන්නයි එකවර කරන්න බෑ. රූප බලන්නයි දකින්නවා කියන දර්ශනය විග්‍රහ කරන්න එකවර බෑ. දකින්නවා කියන එක සතියෙන් බලනකොට රූප බැලීම නිකම්ම බොඳ වෙනවා. රූප බලනකොට දැකීම පිළිබඳව සිද්ධිය ගල්ම බොඳ වෙලා. මේ දෙක අතර එකවරකට එකයි කරන්නේ. අඩු වෙන්න අවශ්‍ය නැහැ. අඩු වීම නෙවෙයි પરමාර්ථ කරන්න දෙන්නේ. එනින මනාපේ එනින අමනාපේ මේ ආශාසි මේ ප්‍රසාසි වගේ දන්නවනම් ඒක තමයි අපි කියන්නේ වශීකරණය. කිසිසේත්ම එන මනාපමනාප අඩු වැඩි කරන්න හිතනවා කියන එක ආධුනිකයට යෝග කීමක් වෙන්නේ නැහැ. අඩු ගන්න දැනගන්න ඕනේ මේ මනාපෙන්නේ ඇහෙන් රූපයක් කරා, මේ මනාපෙන්නේ කනෙන් සද්දයක් කරා. ඒ ටික දැනගන්න. මනාපේ ආවට කිසි දෝෂයක් නැහැ. ඒ තමන් දන්නවා මේ මේ මේ தත්තර පත්තර ඉන්නේ කියලා. ඒක නිසා මේ වෛද්‍යවරයා දන්නවනම් මේ රෝගී මූලය මේකයි කියලා අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන්න ඉච්චර වෙලා යන්නේ. රෝග කොම්ප්ලිකේටඩ්. මූල බීජය මොකද්ද කියලා දන්නේ නැත්නම් ගොඩාක් ටෙස්ට් කර කර ඉන්න වෙනවා. හරියටම මූලික බීජය අල්ලගන්නකම්. අනිකේව ඔක්කොම සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන්ස්. සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් වල වෙදකම් කරාට මූලේ නතර වෙන්නේ නැහැ. ඉතින් අර මට ප්‍රාණේ මනාපිත අමනාපිත කියන එක හරියටම ජර්ම එක ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ ඒකට ඇන්ටිඩෝට් එක හොයනවා කියන එක මේ දොස්තරලාට පොත් බලන්න ඕනේ නැහැ. ටක් ගන්නකොට දන්න මේකට මේකයි කියලා. ඒක තමයි එක්ස්පීරියන්ස් එක. අවශ්‍ය වෙලා තියෙන්නේ මේකයි කියලා අල්ලන එක විතරයි. අපි කිව්වොත් රහස් පොලිසිය කියලා ගත්තොත් පොලිසියට වැඩිය රහස් පොලිසියෙන් අපිට ආවොත් මෙසේජ් එකක් දැනගන්න උනොත් රට තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. අසවල් තැන මේ විදිහට ගන්න ගරිල්ලා සටන් ක්‍රමයට කට්ටිය පුරුදු වෙනවයි කියලා කෑකොස්සන් ගන්න ඕද නැහැ. අපිට බඩුව වුණා කියලා කෑකොස්සන් ගන්න ඕද නැහැ. ඒ වගේම වැඩ පිළිවෙලක් මෙහි යමන එකයි තියෙන්නේ. ඒ නිසා දැන් හම්බුණා කියලා රටේ ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. මොකද ඒක පොලිසියෙන් ආපු ටිප් එකක් නෙවෙයි CID එකෙන් ආපු ටිප් එකක්. ඒ හා සමාන ක්‍රමයක් රජෙන් ක්‍රියාත්මක කරනවා නොකිය. නිසා ඒ එතන නොදැන බෝ වෙන්න දෙන්නේ නැති වෙන්න නම් වෙලාවට ඒක ස්පයි කරන්න. නැත්නම් ડોක්ටර් හරියට ඩයග්නොස් කරන්න. ඩයග්නොස් කරපුවෙත් හරිනම් ඒකට බෙහෙත හොයලා දෙනවා කියන එක ඕන MBBS කාර්යකට කරතයි. ඩයග්නොස් කරන එක තමයි අමාරුයි. හරියට දැනගන්න ඒ වගේම අපිට මිනිස්සුන්ට වේගයෙන් මනාපමනාප පහළ වෙනවා. ඒක නිසා මේ විකල අල්ලන්නම හරි. ඊවනේ එකක්. එක වෙලාවකට මම මේ කටයුතු කරන්නේ මනාපෙකින්. මම මේ කරන්නේ අමනාපෙකින්. මේ මනාපේ මට ආවේ රූපයක් දැකලා මට මේ මනාපේ ආවේ ඇහෙන් රූපයක් දැකලා කනේ ශබ්දයක් කන කියලා ඒක හිත කියන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියන්නේ. ඊටාම වුන්චු කොටසට එකක් අල්ලගත්තා. එච්චර අමාරු නෑ. ඒත් අල්ලා ගැනීම සහ ඒක විස්තර කිරීමේ හැකියාව බුදුකමක්. රහත් ගතියක්. මොකද අපි අනවන කුණු හරප වෙන අනවශ්‍ය දේවල් වලට වෙලාව ගත කරන්නේ. Tamanට සිද්ධ වෙනකොටම සිද්ධ වෙන දේ මේකයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක ඕනම මිනිසෙකුට විශ්වගත දැනුමක් ලැබෙනවා. මොකද ඒක අස්පනා පිට වෙන දෙයක් කවුරුත් දෙන තොරතුරක් මත නෙවෙයි සිද්ධ වෙන්නේ තමන්ම ශික්ෂාවකින් ගන්න එක. දැන් හොඳට මතක තියාගන්න ඒක සමස්තයක් වශයෙන් හොඳ එකක් නෙවෙයි කෙලෙසයක්. කෙලෙසි කෙලෙසි වශයෙන් දැනගන්න එකයි මනුෂයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. වැරද්ද වැරද්ද වශයෙන් දකුව අච්ඡං අච්ඡේතෝ පස්සත ඉතරයි බුදුහාමුදුරු කිව්වේ. ඊට පස්සේ ප්‍රතිකර්මය හරි ලේසි. එනිසා වැරද්ද වැරද්ද වශයෙන් දැක ගැනීම පහත් කළ සලකන්න හොඳ නැහැ. ඒක හිතන්න ඕනේ කිසි කෙනෙකුට මං වෙනුවෙන් කරන්න බෑ. ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් කාටවත් නැහැ. Tamande විතරයි තියෙන්නේ. ඒක හරියට ඒ වෙලාවෙම දැනගත්තොත් මා තුලම ගුරුවරයෙක් පහළ වෙනවා. මා තුලම බෙහෙත පහළ වෙනවා. මන්තරම ලෙඩක් මායි තුමයි ලෙඩක්. එකතු වෙච්ච ගමන් ඒක රෙක්ටිෆයි වෙනවා.

නිසා ඉස්සෙල්ලා අපිට තේරෙනවා එදා මම මේක වචනේ කතා කරන්නේ නැතුව හිටියන් ඉවරනේ. මේ ගමන යන්නේ නැතුව හිටියන් ඉවරනේ. මට බොච්චර දුක් හිතට ආවනේ ඒත් මම මෝඩකමට ගියානේ මම ඊට පස්සේ යන්නේ නැහැ කියලා එදාම පරිප්පු ටිකක් කාලා. බෑ හොඳට මතක තියෙන ওই සිද්ධිය හෙටත් වෙනවා. අනිද්දා ඊට පස්සේ කියනවා නෑ මම මෙතෙන්දි තීන්දුවක් ගන්නවා මේ කරදරේට හේතු වෙන්නේ මම යන්නේ නැහැ. එතකොට මේ මනාවමනාපේ පිළිබඳව අධිකාරී ශක්තිය අවශ්‍ය වෙලා මේ යොදා ගන්න පුළුවන්. ඒකට කියනවා අප්‍රමාදීව තීන්දුවක් ගන්නවා. ඉන්නකොටම මනාපමනාප අප්‍රමාදී වලට ඉස්සෙල්ලා අල්ලන්නේ ප්‍රමාදී. නමුත් ඒක අතහරින්න. එතකොට ඒකෙන් වෙන ආධිනව දන්නවා. ආස්වාද දන්නවා. දැනගැනීමෙන් අනිත්‍යද ඒකට වැඩි කලින් ආයෝජනය කරනවා. ඊට කලින් ආයෝජනය කරන එහෙම කරලා කරලා තමයි වෙන්නකොටම දැනගන්න පුළුවන් නම් ඇත්තටම ඒ ඒ ප්‍රමාදයට අප්‍රමාදයට Java කැවෙන්න විදියක් නෑ මෙන්න මේ මිනිස්සු තමයි මට කිව්වේ කරාට ෂොට් එකක් ගහගෙන කවුරු හරි ගහනකොටම ෂොට් එක එනකොටම යහපැත්තට හැරෙවියොත් වදින්නේ නැහැ එල්ලෙට. බලේ කැවිනට පස්සේ හරවන්න බෑ. කොහොමද කියන්නේ? ඉන්ටර්වෙන්ස් ආනිසෙ කියන්නේ දැන් මාෂල් ආර්ට්ස් වල හැම මාෂල් ආර්ට් එකකම ජාතිය කැවෙන්නේ ඉස්සෙල්ලා ඒක වෙනත් පැත්තකට හරවන එක තමයි මාසුම දේ. නැත්නම් ගොඩාක් බලයක් Taman කරන්නේ නැහැ ඒක Tamanට හානියක් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි වචනේ කියන ඩිෆ්ලෙක්ට්. අපි ඩිෆ්ලෙක්ට් කරන ක්‍රම සහ විදි තියෙනවා නේද? මූලික දේ තමයි පටන් ගන්නකොටම අල්ලන්න පුළුවන්. නියොත්තම නියොත්තම කඩලා දාන එක තමයි අප්‍රමාදික. අපිට මෙහින් එන පිටින් ඇවිල්ලා එන වදින කුණ උල්කාපාතයක් තියෙනවා නම් ෂුවර් එකට වදිනවා දන්නවනම් උගා කෑත තියෙද්දි එකට ෂූට් කරපුවාම ඒ ඩිරෙක්ෂන් එක පොඩ්ඩක් ඈතට යනවා. ඊට පස්සේ පොළවේ වදින්නේ නැහැ. මේකට සම්බන්ධ කරන්න කියන්නේ තාමත් විමසිලි බවක් ඒ පුද්ගලයා තුළ තියෙනවනේ ක්ෂණිකව අරක තියෙනවනේ ඊට පස්සේ ඒක හැරෙනකොටම දැනගන්න ඕනේ මෙයා යන්නේ කේල් ගහ කාටද පොල් ගහ ගන්නද. ගහන්න පංච් කරන්න ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මගේ මූණට වදින්න එන්නේ. අතට වදින්නේ කකුලින්ද ගහන්නේ මූණින්ද ගහන්නේ කියලා බලලා පොඩ්ඩක් එනකොටම පොඩ්ඩක් එහාට හරවපුවාම ඒ වේගය වැඩ කරනවා නමුත් Tamanට හානි වෙන්නේ Taman සූර විදියට හැරවීම ඩයිවර්සිෆිකේෂන් එකක් විතරයි කරන්නේ. ලුගම් වේගය යනවා එහා පැතර. යතරමද මේ මිනිස්යාගේ වේගය පිට ගිය ගමන් යන්නේ අස්ථාවර භාගයක් පානවා. දීගුවම නොකවුට් වෙන්න ගන්නවා. ඉස්සෙල්ලා මෙහි වේගය පැත්තකට හරවන්න හරවලා මම්බකට රිවර්ට් වෙන්න දෙයක් ගන්නයි. මම ඒක කරලා නැහැ. මම මේ අනුන්ගේ එකක් මම කියන්නේ. ඔය ධර්මයේ කියපදේම තවත් ඔය ඔය උදාහරණයට කිට්ටු කරොත් තව එකක් එකක් තියෙන එකක් තමයි go towards the outcome. ඒ කියන්නේ ගහනකොට අපි සාමාන්‍ය කරන්නේ කියන පැත්ත කෙනෙක්ට ක්‍රමයක්. ඒක නැත්නම් ඒක තුලට යනවා. තුලට ගිහින් අරයක මේක එන්නේ ඉස්සෙල්ලා ඒක ඇතුළට ගිහින් ඩිෆ්ලෙක්ට් කරනකොට යට පවර් එක ගන්නත් බෑ මූ කරන්නත් බෑ. ඒතර අර අර දහන්නේට ගත්තොත් සාදර වෙනවා අපි ඇති වෙන දෙයක මානසික දුකට සාදර වෙනවා. සාදර දෙයක් කරදරයට හොඳට මුණ දෙනවා. පිළිකෙව් කරන්නේ ඒක දුකට නොදකින් කියන්නේ දුකට ආර්ය දුක්ඛ සත්‍ය කියන වචන දෙකක් දානවා. ආර්ය දුක්ඛ සත්‍ය නිකන් දුකට නිකන් චේ දුක කියන්නේ ඉස්සරහින් පස්සේ වචන දෙකක් දානවා. මේ එන්නේ ආර්ය දුක්ඛ සත්‍ය. ඉතින් මේක මේ ගිට එනවනම් ඉතින් දෙයියෝ දෙනවා වගේ මොකටද පිට යන්නේ? මේකනේ මේ භාවනා කරන්නේ ආවරේ. එහෙම නැත්නම් දුක කිව්වොත් එන්නේ නැද්දකින් මෙච්චර දන් දුන්නා මෙච්චර දෙවිලක තවත් මට දුක එනවනේ කියලා සම්පූර්ණ වෙන්නේ නෑ නෑ මේ මම කරපු භාවනාවෙන් ශික්ෂාවෙන් තමයි මේ දුක එන්නේ මේ එන්න හදන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා ආර්ය සහ සත්‍ය කියන විශේෂණ බඳ දෙක දාපු ගමන් පලිප්පේ දාලා ගත්තා වගේ අමුතු වචන. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක පොඩ්ඩක් වෙනස් කරන මේ මේ කිට්ටු වෙනවා සහ පැනලා යනවා කියන එක පේනවා මොහොත රැළේ නානකොට ජාල රැලක් එනවනේ එක්ක රැල ඇතුලට ගිලෙන්න ඕනේ. එහෙම නැත්නම් රැලෙන් උඩට පනින්න. රැලේ දැල්ලට අහුනොත් කඩනවා. කඩලාගෙන බෙල්ලත් කඩලා දානවා. දැල්ල එනකොටම උඩ පනිනවා. එතකොට අර වතුරෙම පැනලා මෙච්චර ගෙදර ගියාට පස්සේ යටින් රැල යනවා. මොකුත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගිලෙන්න ඕනේ. එතකොට උඩින් පේන විශාල රැල්ලක් යනවා මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ දුක එනකොට අපි සීලයෙන් පුළුවන් නම් ඈත් වෙලා නිකන් ඉන්න. නැත්නම් විපස්සනාවෙන් දුක බදා ගන්නවා එනකොට. බදාගත්ත පස්සේ උඩ මොකක් කරන්නේ? ඒ කරක් මේ මේ මෙව දෙකක මම කියවලා තියෙනවා මේ චිත්‍ර කතා දෙකක පරණ රජ කතාවල කඩු පයිටයක් යනවා කඩු ගියාට පස්සේ ඇත්තට කඩුව බදලා අල්ලන්න ඕනේ මොන විදිහකින් ගිලිහෙන්නේ නැති නිසා ඒක තමයි කඩු පයිට් කරනකොට තියෙන වැඩේ නමුත් <clears throat> අපේ කොල්ලා තින් කඩුව ගිලිහෙනවා ඊච්චම සතුර කඩුව පාග ගන්න පාලගෙන කඩුව අතේ තියාන දැන් වරෙන් මේ බිල්ල ගහනවා ඉතින් එයාලන් කඩුවක් නැහැනේ අර මිනිස්සයා කඩුව ගන්න වගේ ගිහිල්ලා කකුල් දෙක බදා ගන්න. දන්නේ නැති මෝඩකමට වගේ දන්නවා දැන් බෙල්ල කපන්න බලා ඉන්නේ හතුරා. මෙයා කඩුව ගන්න වගේ ගිහිල්ලා පාට කකුල් දෙක බදා ගත්තම අර යකා කඩුවත් එක්ක බිම වැටෙනකොට පස්සේ නැගිටින්නේ තමන්ගේ කඩුව අතේ තියාගෙන. බයිලා දුවන්න ගත්තොත් කඩුව හරියේ ඉන්න ප්‍රමාණය වෙනකොට බෙල්ල අතේ. මොකරන්නේ හතුරට ලඟ වෙනවා. ලඟ වෙලා කුල බදා ගන්නවා. ඒ වගේ අපි දන්න පැත්තක් තියෙන එකත් හරි. ඒක ਸਰවඥාන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ਸਰවඥාන්සේ කියන උඹලා නොදන්න 150ක විතර දැනුමක් තියෙනවා. උඹලා ඒක මෝඩකම් කියලා හිතාගන්නේ, වැරදිල්ලක් කියලා හිතාගන්නේ, පෙරදිල්ලක් කියලා කාදාක පරිශීන කරන්නේ නැහැ. ඒ නිසා උඹලා මැට්ටෝ. උඹලා බාලදක්ෂයෝ නෙවෙයි. උඹලා යෝගාවචරයෝ නෙවෙයි. උඹලා යන්න හදන්නේ දන්න පාරම. ඕකේ ගමනක් නෑ. ඒක චපලයි. ඒක පිටුටම හැදලා දෙනවා. හිතුවක්කාරකම දෙයක් කරපට. අපි නොදැක්ක නොවිදි ක්‍රමයට මේ ප්‍රශ්න දිහා බලපන්න නැත්නම් පැමිණි දුක් පැණි රහයි කියලා හැමදාම මතක් කරන පාඩයක් වෙලා තියෙනවා සිංහලයේ කියමනක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. පැමිණි දුකට පශ්චාත්තාව කරන්න. පැමිණි දුකට ඇයි ආවේ කියලා අහන්න එපා. පැමිණි දුක් පැණි රහයි කියලා බාරගන්න කද්දාකත් අලුතින් කර්ම රැස් වෙන්නේ තිබුණ කර්මයක් ගෙවෙනවා අපි හුරු වෙනවා. දුක්ඛ සත්‍ය පිළිගන්න හුරු වෙනවා. එහෙම නැතුව එනේන දේවල් මඟාර මඟාර යන්න ගියොත් අපි කරන්නේ සතුරා බලවත් කරලා ඒ හිත වට ගන්න. නිසා මේ දුකට සාදර වෙන එක ඒක අම්මේකට තාත්තෙකුට කියලා දෙන්න බෑ. අම්මලා තාත්තලා කියන්නේ දුක එනකොට පැත්තකට වෙයන් විඳින්න එපයි කියලා. බුදුහාමුදුරෝ අමාමෑණී බුදුහාමුදුරු කියන එනකොට දුකට සතුටින් මුණ දීපන්. එන්නේ නැහැ. දැන් මම නැවතත් වෙලාව කියනවා පහම ආරම්භ. පළවෙනි අර කියන රේන වෙලාවට ඉන්නේ කමනස් පාන්නේ එහෙමම කියලා නෑ නමුත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නකෝ ආනාපානයේ ඉඳලා ආනාපානයේ දෙකේ මේකයි භාවනා කරන වෙලාව වේවා පරියන්ක වේවා සක්මනේ වේවා පහළ වෙන ආනමනාපමන අප අඳුනා ගැනීමෙන් බේරෙනවා. අඳුරගත්තේ නැත්නම් අහුවෙනවා. ආනාපානෙ ඉන්න ඕනේ ආනාපානෙ හිටියේ නැහැ. අමනාපය පාවුන අමනාපය පහළ වෙනකොටම දැනගත්තොත් ආනාපාන සති භාවනාව ලබන්න උත්කෘෂ්ඨ ඵලයක් ලැබෙනවා ආනාපානෙන් ගිලිහීම නිසා. ඒ ඵලය ගිලිුණා කියලා වෙනසක් වෙන්නේ දැනුමේ උත්කෘෂ්ඨ භාවයක් වෙනවා ආනාපානෙන් ගිලිුණත් අමනාපේ පහළ වුණත් එන්නකොටම ආනමනාපේ දැක්කා. නැවත ආනපනට ආව මනාපයක් පහළන මනාපේ පහළන දැක්කා. එහෙනම් ආනපනට ආවයි කියලා උදම්මනන දෙයක් නැහැ. පිට ගියයි කියලා කිසිම කෙලෙසයක් ඇතිලා නැහැ. භාවන හිතේ චර්යාව ක්‍රියාපා ක්‍රියාපටිපටි වෙන්නට වඩා දැකලා තියෙනවා. තනි ආනාපාන යනට වැඩිය පිට යනකොට ආපහු එනකොට ඇති වෙන මනාපමනාප දකින්න. ඒකකින් දිගින් දිගට දිගින් දිගට යෝගාවචරයේ ගුණයක් බවට පත් වෙනවා. දැන් නම් ඉතින් අධිකාරී ශක්තියම මතක් කරනවා අපි හිතාවතාගේ කියලා කට්ටි එලවලා දාන්න කියලා. එන්නේ නැහැ හේෂාන් එලවන එකක් නැහැ. ඒක නිසා අපි මේ වැඩපිළිවෙල මේ දක්වා කරදරයකින් තොරව නිරවුල්ව කරගෙන යාමේදී යම් ආකාරකින් සහයෝගය දක්වා වූ සංවිධානය කළා වූ පෙනීන පෙනී උදව් කළා වූ සියලු දෙනාට අපි මේ රැස් කර ගන්නා දුක තුළ අත්පත් වේවා කියලා සාදුකාරය පවත්වනවා. ඒ වගේම සියලු ඥාතීන්ගේ මේ භවයේ හෝ පෙර භවයේ එන හෝ නොපෙනෙන සිළු දෙනාම මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්තුමු අපාපටත් මේ කුසලයේ කෙසේ හේතු වාසනා වීමෙන් අපේ પરමාර්ථය නැවත නැවත අපට සීපත් වෙත්වා ඍජු වෙත්වා මේ ජීවිතයේදී මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම ඇති හැටි දැක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා යදාසින් අපි තාවතා જાති ගාථා සජ්ජහනාන පිළිමින්නයි බලාපොරොත්තු වෙන්නේ එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං ඊවාන මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බේ භූතා මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා බුද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශනං සක්ඛා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනම් හෝතු සිතා යංගෝ ඥාතිනං හෝතු ස්ථිතාවන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආවනිපාන පත්‍තිය ඉමිනා කම්මේන ආභිපාල සමාගමු සතං සමාගමු හෝතු ආරණිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආභිපාල සමාගමු සතං සමාගමු හෝතු ආරණිපානපත්තිය සාදු සාදු සාදු